ඉතින් ඒක ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් මේක මහාන වීම තමයි. මේක තමයි බුදුරජාණන්සේ බික්කෝ කියන නම පාවිච්චි කරන්නේ. සංසාරේ බය දැකලා ඒ සංසාර බයෙන් ගැලවීම පිණිස කරන කටයුත්ත. ඉතින් ඒ නිසා අපි නිකන් తాවකාලික පැවිද්දක් වගේ. ඒ දේ කරගන්න අපි යම් ප්‍රයත්නයක් කරලා තියෙනවනේ යම් උපක්‍රමයක් යම් වෙහසක් ඒක ප්‍රතිඵලය තමයි අපිට ලැබිලා තියෙන මේ විවේකී. මේ විවේකය මේ ලැබිලා තියෙන විවේකයට කියන්නේ කායි විවේකී කියලා. ඒක ලැබුණට නිවනට කිට්ටු වීමක් ලොකුවට වෙන්නේ මොකද ඊට පස්සේ ලබාගත යුතු චිත්ත විවේක උපදි විවේක කියලා මේ සමත්ේ ලැබපු මේ කඩුල්ල පැනපු අයට තව ඉස්සරහට පයින් කඩුළු දෙකක් තියෙනවා. දෙකම සම්බන්ධ වෙන්නේ විවේක කියන වචනය යටතේ. ඉතින් ඒ නිසා මේ පළවෙනි කඩිල්ල පැන ගන්න බැරි අයට ඒක කියලා වැඩක් නෑ. මූල ධර්ම නම් ප්‍රශ්නයක් නෑ. පැනපු කෙනාට කියන්න ඕනේ මේ වැඩේ හොඳයි. තල්ල කඩා ගන්න තු අපි කොහොමද පළවෙනි කඩුල්ල පැන්නා. තමයි දැන් මෙතන ඉඳලා මේ කායි විවේකේ චිත්ත විවේකයක් බාටපත් කරගන්න. චිත්ත විවේකේ උපදි විවේකයක් බාටපත් කරගන්න අපේ මෙතෙක් කරපු ප්‍රයත්න වලින් අපි ළඟ තිබුණු දක්ෂකම් කුසලතා ක්‍රම වේදයේ ක්‍රමසාවිදි ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ අපි අලුතෙන්ම ආයුධ කට්ටලයක් අරගෙන අලුතෙන්ම සටන් ක්‍රම පුරුදු කරන්න අන්නේ සටන් ක්‍රම පුරුදු කිරීම සඳහා අපිට ගිහි ලෝකේ කිසියම් දවසක කිසිම ගිහි ප්‍රඥාවක ඉඟියක්වත් නැහැ. ඒකේ තියෙන්නේ පුළුවන් තරම් මේකට ආවට පස්සේ ආපහු ගෙදර ගිහිල්ලා කාමයේ විදින දක්ෂකම් තමයි ගිහි ලෝකේ ගිහි ප්‍රඥා කියන්නේ. ඒ නිසා ගිහි ප්‍රඥා ඉක්මෝල විවික ලැබුවට පස්සේ අපි ඊගාව හටනට ඊගාව පිම්මට ඊගාව කඩුල්ලට ඊගාව චිත්ත විවිකයට කටයුතු කරනවා. ඉතින් මේ විදිහට <coughs> දන්න සංසාර නැත්තම් අතීත 450ක විස්තර 550ක් ජාතක පොතේ තියෙනවා. 490ක් විතර තියෙනවා හිත. ඒ ඔක්කොගෙම පස්සේ සරුවචනන්සේ බුදු වුණානේ. බුදු වුණාට පස්සේ ඇරලා බැලුවා දැන් මේ ගීගේ අතර වාර කීයක් තියෙනවද මම මේ පාරමිතා පුරන කාලේ මහා බෝසතාණන් වහන්සේ නමක් කොබෝසන් වහන්සේ නමක් විදියට. හත් ඒ වගේ කීයේ කීයේද සාර්ථක වුණේ බලාපොරොත්තු තිබුණා දැන් මේ බුදු වුණාට පස්සේ ඉව ගැන මම මොකද්ද කියන්න තියෙන්නේ කියලා. කියන්නේ අපි වගේ කෙනෙක් తాවකාලික පැවිදි වෙනවා නැත්නම් පැවිදි වුණාට පස්සේ ඉන් එහාට ලබා ගත යුතු දේ මොනවද කියලා ඇහුවොත් බුදුහාමුදුරු දෙන සාර්ථක උත්තරේ මොකක්ද? බුදුනාට පස්සේ. ඒ ගැන කල්පනා කළා බුදුදහමේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කරනවා පංචෛ භික්ඛවේ අංගේයි අනුග්‍රහිතා සක්කාය දිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච චේතෝඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාඵල විමුක්ත්‍යාච පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච හෝති. අනේ මේ කඩුල පැනපු කෙනා අනුග්‍රහ පහක් කරන්න ඕනේ. සලකා බැලීම් පහක් කරන්න ඕනේ. සැප කරුණු පහක් කෙලවලා දෙන්න ඕනේ. ඔය කියන අපි බල පරමාත්මය නිවන ලබන්නේ. කියලා අපිට කරුණු පහක් දෙනවා. හරියට පොඩි ළමයෙකුට ඇඟිලි පහ ගණන් කරලා එකේ ඉඳලා පහට ගණන් කරන්න උගන්වනවා වගේ. ඒකෙදි කියනවා ලබාගත් මේ ඇතිකරගත් විවේකයේ සාර්ථක වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම සීල අනුගහිතේ තියෙන්න ඕනේ. සමාදන් වෙච්ච සීලය කැඩෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ආයේ මේ මට්ටම වැටෙනවා. ඒක නිසා සීල අනුගහිතේ පිණිස අපි මේ කාලය තුල වග වෙන්න ඕනේ. ඒකට කියනවා සදාචාරාත්මක වගවීමක් කියලා. එහෙම නැත්නම් අපේ ආචාර ධර්ම කැඩෙනවා. අපේ ඇති සීලයක් කරන එකගෙන සමස්තයටම බාධාවක් වෙනවා. ඒ නිසා අපි ශක්ති ප්‍රමාණයෙන් කඩනොත් හදන්න ඕනේ, වග වෙන්න ඕනේ. ඒතර අපි සීලාචාර පිරිසක් වෙනවා. හැදිච්ච පිරිසක් වෙනවා. හික්මිච්ච පිරිසක් වෙනවා. සීතල පිරිසක් වෙනවා. ඉතින් ඒක හැම කෙනාගේම යුතුයකමක් වෙන්න ඕනේ. එක්කෙනෙක් එක්කෙනෙක් යුතුයකමක් වෙන්නත් ඕනේ. මේක gedara ඉඳද්දි එච්චරම තද වගකීමක් නැහැ. නමුත් මේ භාවනා කරන පිරිසක් එක්කිනොත් අදි බලපාන. ඒක නිසා අපි ඒ සඳහා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. සමාදන් වෙච්ච සීලය රැකෙනවා කියන්නේ. පුළුවන් නම් මේ සීලය අදි සීලයක් පාඩපත් කරගන්න. ඒකට වැඩිය ඉහළ සීලයකටපත් කිරීමට පෙරහුරුවක් කරගන්නවා. අපි කවදා හරි පැවිදිලා පැත්තකට වුණොත් මේ තියෙන පරිසරය තමයි අපිට ලැබෙන්නේ මේ ඒකේ යම් ආදර්ශයක් කියලා. ඊට පස්සේ සූතානුග්ගහිත ඒක තමයි මේ කරන්නේ. අපි හැම කෙනාම අපේ අපේ ශේෂ්ත්‍රවල විශේෂඥයෝ. ඒ වුණාට මේ වැඩේට අපි තාම අන්ධ බාලයි. ඉපදිච්ච නැති බඩේ ඉන්න බොක්කේ ඉන්න දරුවෙක් වාගේ අපිට අලුතෙන් අහන්න වෙනවා. ඒකට අපි අර මෙතෙක් තිබුණ ඇසුවිරු ඥාන, පෞසුත් ඥාන අපි පොඩ්ඩකට පැත්තකට දාලා මේ අලුතෙන් දෙන පාඩම් පන්තියට ලෑස්ති වෙනවා. මේක හරියට වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදනකොට එයාට කරන්න බැරි මොකද එයාගේ මාන්නකාරකම නිසා. පළවෙනි භාෂාව නිකම්ම ඉගෙන ගන්නවා. දන්නේ නැහැ බහතෝරන ප්‍රශ්නයක් නැහැ, වැරදිල්ලක් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම උරතලෙට යනවා. දෙවෙනි භාෂාව අමාරුයි. මම ඉගෙන ගන්නකොට දෙමළ ඉගෙන ගන්න ඉච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරුයි. ඉංග්‍රීසි වල සෞත්ව දානවා. දෙමළ වැරදුනට ප්‍රශ්නයක් නෑ. ඔය ගුණවර්පදිකතුණක් කියන ගත්තට පස්සේ දෙමළ කික් ගුණවර්පෙන් බැනගත්තට පස්සේ ඉබේම පුරුදු වෙනවා. ඉංග්‍රීසි වැරදුනොත් එහෙම රජා මැරුවයි කියලා අලි කචා. ඒ නිසා ඉංග්‍රීසි ගණන බොහොම කල්යනා. මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා තමයි 10 පෙළ ඉංග්‍රීසි තමත් උනේ. බෝඩි ඕනි ලෙවල් ප්‍රශ්නපත්‍රයේ උත්තර ලිව්වේ යුනිවර්සිටි පාස් වෙලා. ඊට පස්සේ තමයි ඔය ඉංග්‍රීසි වලට යන්තම් හැකියාවක් ලබා ගත්තේ උදාහරණයක් වශයෙන් මම කිව්වේ. ඒ නිසා මේ සුතය අපි මෙහිදී ලබන සුතය අපි ලංකාවේ ගත්ත ලයිසන් එකක් මෙහෙවිලා ඉන්ටර්නැෂනල් කරන්න එපා. ඒකට ලංකාවේ ලයිසන් එක තියෙන්නත් ඕන. උනේ. ඊට පස්සේ මේ ඇවිල්ලා ඒක ඉන්ටර්නැෂනල් කරා. ඒ වගේ තමයි මේ විපස්සනාට අහන බණ මේ ලයිසන් එක ලෝකල් ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරන වැඩක්. නිසා ඒකට අහුම්කම් දෙන්න ඕනේ. ඒ නිසා අපි දවසේ වැඩගත් වෙලාවක් දාලා තියෙනවා බණ ඇහිීම සඳහා. ඒකෙන් අදහස් කරන්නේ මේ අපි මේ තාම දෙකේ පන්ති ළමයි කියන එක නෙමෙයි කියන්නේ. මේ හම්බෙන උපදේශ පන්තිය අපි මෙතෙක් කියලා ගිය ගමන්ට වෙනසක්. ඒ නිසා සුතමේ ඥානය අවශ්‍යයි. ඒකට ධර්ම ගෞරවය කියලා එකක් තියෙනවා. අපි හැම වෙලාවෙම ඒකට ධර්මයට ගරු කරලා කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උරු තනතුරේ ලියලා තියලා ධර්මයට සැලකුවා. කවුරු හරි ඉන්න ඕනේ අකුරු කන්න හරි ගුරෙක් ඕනේ. ධර්මයේ තියාගෙන තියෙන නිසා ධර්ම දේශන අවස්ථාවේ දැන් මෙතන ඉඳලා බණ අහන එකයි රේඩියෝ එකේ පොල් ගන්න ගමන් රේඩියෝ කියන බණයි අහන එකයි දෙකක් තියෙනවා. ඩ්‍රයිවිං කරන ගමන් යන බණ අහනවා. කතා බතා කරන ඉන්න ගමන් බණ අහනවා. ඒකෙන් වෙන වැඩක් කරනකොට සයිඩ් ලයින් එකෙන් නැත්තම් part time බනහන. දැන් මෙතන නෑනේ. මේකටම වෙන් වෙලා මේ මටමයි කියන්නේ කියලා බනක් අහන ඕන ওই දෙකේ වෙනස තමයි ධර්ම ගෞරවය කියන්නේ. ඒ අහන වෙලාවේ වෙන වැඩ මොකුත් නැහැ. විනාඩික වැඩක් කෙරුවොත් අපි රවල බලනවා ඒ කෙනාට. කෑ ගහන්න එපා මේ බණ අහන වෙලාව. මේකට අපි ගරුකේ නැත්තම් ධර්මයට මේ විදිහට ගරුකේ නැත්තම් ධර්ම අගෞරවයක් අපැති සිද්ධ වෙනවා. ඒක නිසා අපිට මේ වගේ අහන කනක වගේ ආනිසංස ඇහෙන බනවල නැහැ. ඒක අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ දේ දෙක තුන සාකච්ඡානුග්‍රහී. සාකච්ඡානුග්‍රහී කියලා කියන්නේ බණ අහගෙන කරන විතරක් නෙවෙයි. ඒක වාර්තා කිරීමේදී විශේෂ කලාවක් තියෙනවා. උසාවියක හතේට නඩුව දිනන්න කොහොමද සාක්ෂි සම්පාදනය කරන්නේ කියලා. ඒක මේ රිසර්ච් එකක් කරලා අනවශ්‍ය දේට පැත්තකට දාලා අවශ්‍ය දේට ටික අරගෙන තමගේ තීසීස් එක ඔප්පු කරන ක්‍රමයක් තියෙනවා. ඒකට අවශ්‍ය දේට පැත්තකට දාලා අනවශ්‍ය දේට දැම්මොත් අර පේපර් එක වටිනාකමක් නැහැ. ඒක නිසා රිසර්ච් කරන කට්ටිය ඇසුරු කරොත් අපිට පුළුවන් secondary data හොයාගන්න ඕනේ තරම් ඕනේ තරම් thesis ලියන්න පුළුවන් කවුද රිසර්ච් කරන්නේ අහක දාන data ගත්තාම දෙන්න පුළුවන් රිසර්ච් පිට රිසර්ච් ඒක එක දෙක රිසර්ච් PhD කරාට පස්සේ ඊට පස්සේ PhD එකක් කරනවා කියන එක නිකන් ඉස්කිරිණක් කරනවා වගේ ඒ වෙනතෙන් ඉංග්‍රීසි කෝස් එකක් කරනවා වගේ. data තියෙනවා. එයා දන්නවා 100% කරන්න හැටි. ඒ වගේ තමයි භාවනා කරාට මේ අවුරුදු 40ක් මේ ශේෂ්ඨ ඉඳලා මම කතා කරන්නේ භාවනා තොරතුරු වාර්තා කිරීමක් අපි දෙකේ පන්තියවත් නැහැ. මොකද අපි ඔළුවට දාලා තියෙන භාවනා කියන්නේ මොකද්ද කියලා. මෙහෙම කිව්වොත් පිළිස සන්තෝෂ වෙයි. මෙහෙම කිව්වොත් හරියයි කියලා කවදාවත් භාවනා කරපේවා නෙවෙයි කියන්නේ අපි ඔළුවට එක එකන දාපු ස්ක්‍රිප්ට්ස්. භාවනා කරන්නේ මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා අපිට මේ කල්ලාතු අන්දලා තියෙනවා අපිට. ඒක මේ සිංහල බෞද්ධ වීමේ අවාසනාවක් කියලාත් මම කියන සමාජලා. ඒක නෑ මේ කතෝලික කෙනෙකුට කියලා දුන්නා. ඒක නෑ පොඩි දරුවෙකුට කියලා දුන්නා. එයා කියපු දේ කියනවා. තේරිච්ච දේ කියනවා නැත්තම් නෑ කියනවා. මේකදී නෑ. ඉතින් ඒක නිසා මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා කරන සාකච්ඡාව හරිම ටෙක්නිකල්. හරිම සයන්ටිෆික්. හරියට වෙරිෆයි කරන්න ඕනේ. ඉතින් ඉච්චර මම දැකන්නේ බුදු පඬිස්සවාංශ විතර ඒ වැඩි රක්ෂ ඒකට කතා කරන කෙනෙක්. ඉතින් ඒක මගේ අවුරුදු 3ක් විතර ඉනකොට බැනුම් ඇහුවා මාස 18ක් එක දිගටම. ඔබ කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා. ඒ පන්තියෙන් අයින් කරන්නේත් නැහැ. කියන්නේ අදාළ නැති දෙයක් කියලා හොඳටම කියනවා. හැමදාම යන්නේ බලාපොරොත්තු හැමදාම බැනුම් අහලා තමයි එන්නේ. හරියට පස්සේ කියනවා තේරෙනවනේ දැන් ඉතින් ඊට පස්සේ දෙයක් නැහැනේ දැන් කියන දේ තේරෙනවා දැන් වැටෙනවා ඉදිරියට යනවායි කියලා ඊට පස්සේ කියනවා මේක කියන්නේ අපි මේ මූණිච්චාවක් එදිනදා කතා කරනකොට මේ මිනිස්සු රවට්ටන්න ගන්න කතාවක් කරන්නේ තමයි වෙච්ච දේ කියන්න බෑ ඉතින් ඒක ඉගෙන ගන්නවා කියන එක තමයි මේ සාකච්ඡා අනුග්‍රහිත කියලා කියන්නේ ඒක මේ වැඩමුළුවේ වේදනත් කියන්නේ මම සාතික් කරන්නේ නැහැ හැබැයි උත්සාහ කෙරුවොත් වැඩමුළුවේදී සෑහෙන ප්‍රමාණයක් කොමියුනිකේෂන් හදා ගන්න පුළුවන්. Taman කියන දේ short to the point short short and sweet. වෙන nonsense නෑ. ඉතින් ඒක පුරුදු වුණා නම් අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න 95ක් ඉවරයි. අපිට තියෙන ප්‍රශ්න 95%ක්ම කතා කිරීම නිසා හදාගත්ත ප්‍රශ්න. කායික දුස්චරිතත් නෙවෙයි, මනෝ දුස්චරිතත් නෙවෙයි, වාචී දුස්චරිතයි. ඇයි ඒ ඒ නිසාමයි මනුස්සයා කියන සතා මෙච්චර ටෙන්ෂන් එකේ ඉන්නේ මොකද අනිත් සතුන්ට කතා කරන්න බෑ. හයියෙන් කුණු වර්පෙන් බයින නැතිනේ කුණු වර්ප නැහැනේ. රත්තු ලෝකේ තියෙන අනිත් එකට තද වෙන්නේ නැහැ. අපි කුණු වර්ප හොඳට තේරෙන හින්දා අපිට ඇලපිල්ලක් ඉස්පිල්ලක් ගන්න කේන්ති යනවා. ඒත් කොමියුනිකේෂන් හොඳ නිසා දැන් තියෙන IT ටෙක්නොලොජි යුගයේ අද විතර ටෙන්ෂන් එක නැගපු යුගයක් මානව ඉතිහාසෙම නැහැ. හරිනම් ඒ ටෙක්නොලොජි එක නගිනකොට ඉන්ටෙන්ෂන් එක බහින්න එපායි කොමියුනිකේෂන් වෙන්න එපායි. අද විතර මිස්යූස් කරන යුගයක්. අද විතර මානවයට විරුද්ධව ටෙක්නොලොජි එක පාවිච්චි කරන යුගයක්. අද විතර Taman Tamanට පිහින් යනගන්න යුගයක් ටෙක්නොලොජි හරහා තිබිලම නැහැ. මොකක්වත් නිසා නෙවෙයි මිස්කොමියුනිකේෂන්. ටෙක්නොලොජි එක ඕන දෙයක් කරත හැකි. මේ ආටිෆිෂල් නොලෙජ් එක දාගෙන ඕන දෙයක් කරගෙන නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ ඔය කවුරු මොන තරම් පටලැවුවත් නහය අල්ලන්න වගේ කෙලින් කොමියුනිකේෂන් පුරුදු වෙනවා. ඒකට කියනවා සාකච්ඡානුගහිතය කියලා. ඒ නිසා අවබෝධ කරගත්ත කට්ටිය අතර සාකච්ඡාදී වැඩි වචන පාවිච්චි වෙන්නේ මයින්ඩ් ටු මයින්ඩ් කොමියුනිකේෂන් එක කියන්නේ. ඒක දැන් මේ කාලේ කියන්නේ ඉමෝෂනල් ලිටරසි කියලා. නැත්තම් social intelligence කියලා. මෙයා හැරෙනකොට දන්නවා කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ. මොකද මූණ ඉච්ඡාව නෙමෙයි බලන්නේ වචන නෙමෙයි බලන්නේ මේ මේක හරතා හැරෙන්නේ පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා අල්ලතයි. ඉතින් උඟ දෙනෙක් තමයි අභිඥා කියලා. අභිඥා නෙවෙයි නිකන් simplicity. නිකම්ම නිකන් අපි අහිංසක වෙනවා නම් ඕන කෙනෙක් කියවන්න පුළුවන්. ඕන කෙනෙක්ගේ අනුකම්පාව ගන්නත් පුළුවන්. ඒක කරන්න බෑ මේ මාන්නකාරකම නිසා. ඒක කරන්න බෑ මිස් කොමියුනිකේෂන් නිසා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ගියාම අපි හැම කෙනාම නොදන්න කෙනෙක් වගේ බීගින කෙනෙක් විදිහට නිකන් මේ බහතෝරනවා. මම හිතනවා අද තියෙන ප්‍රශ්නේ ඒ 95ක් විතර ප්‍රශ්න තියෙන එතන හැබැයි ඒකෙදී මේ අහගෙන ඉන්න අයගේ සතුට පිණිස දෙයක් කියන්න පුළුවන් ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ නිවන් දකින්න බැරි වෙලා තියෙන ගොඩක් කොමියුනිකේෂන් නැති බව මම ප්‍රකාශ කරනවා. හැබැයි ඒකේ වැරද්ද 100%ක්ම ඇන්නේ භාවනා ගුරුවරුන්ට මිසක්කා යෝගාවචරින්ට නෙවෙයි. අද ඉන්න භාවනා ගුරුවරුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පිටලැල්ලක් කරන එක ලියනවා. ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය කියලා ගහගෙන කට්ටියට එන්න කියලා උගන්වනවා. ඉගෙනුවාට මිලෝ දෙයක් අර කොමියුනිකේෂන් නැහැ. ඒක නිසා පන්දි ස්වාමීන් වහන්සේ ලෝකෙ මම දැක්ක හොඳම ස්වාමීන් වහන්සේ කියලා කියනවා ගෝලයාට කමටහන් සුද්ධ කරගන්න තේරෙන්නේ නැත්නම් ගුරුන් වහන්සේ වාක්‍යයන්ට. ඒ තරම්ම ටචි. ඒ තරම්ම ඒකට උත්සාහ කරන එකයි මම මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ උගන්වන්නේ වෙහෙස ගන්න නැතුව. භාවනා කෙරුවට මදි. සාර්ථක වුණාට මදි. හරියට මැනික වෙන් කරලා මෙන්න මේක මැනික මේක මේ කිරවණ කැලක් දලං කැලක් කියලා දන්නේ නැත්නම් මැනික් බිස්නස් කරන්න බෑ. ඒක තමයි අද තියෙන වැදගත්ම දේ. ඒක නිසා අපි ධර්ම දේශනාවේදීත් මතක් කරනවා සාකච්ඡානුකයි. ඔන්න තුන ඇතුව සීලයේ සතිය සාකච්ඡාව කියන තුන ඇතුව විතරක් ඒ ආයුධ තුන ඇතිකොට විතරක් කෙනෙකුට සමත අනුග්‍රහිතයක් කරතයි වාඩි වෙලා මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවා ඒකට. එහෙම නැත්නම් වාඩි විලා කරන්නේ මොකද්ද කියලා අදාළ දෙයක්ද නැද්ද දෙයක් දන්නේ හරියට අපි සීලබ්බත පරාමාස කියලා මොනවදෝ රකින්නවනේ සීලේ නොවන දේවල් සීලබ්බත පරාමාස සෝවන් මාර්ගයට හේතු වෙන්නේ නැහැ වද වෙනවා තමයි දුක් ගන්නවා හැබැයි අදාළ නැහැ ඒකට කියනවා සීල වෘත කියලා සීලේ වෙනයි සීලබ්බත පරාමාස වෙනයි. ඒ වගේ සමත භාවනාවට ගිහිල්ලා මොකද්ද මේ සමති කියන්නේ? මොකද්ද ඒකට කියන ක්‍රමවේදය? කරලා දැනගත්තොත් අපිට මේට වැඩි ගොඩක් සරල වෙයි ප්‍රතිඵල සහිත වෙයි. නමුත් උගෝදනේ කිව්ව සල්කාකච්ඡා කරන්න නැතුව භාවනා කරනවා. තාටමනවා. ඉතින් පිස්සු වැදෙනවා. එහෙම නැත්නම් කාලීනාස් වීමක් වෙනවා. ඒකට අර සාකච්ඡානුග්‍රහයෙන් තමයි වෙන්නේ. ඉතින් ඒ හතරම තියාගන්න. සීලය, සුතය, සාකච්ඡාව, සමතේ හතරම තියන් තමයි විපස්සනාව කියන එක. එනතම් බුදුරජාණන්සේ ලෝකයට දායාද කරපු මේ විශේෂ ඥානය ලබා ගන්න පුළුවන්. මේක මේ මනුස්ස ඥානේ කැළපැමිණීමක් කියලා කියනවා. ඉතින් ඒකට කියන්නේ භාවනා කරලා කෙනෙක් මේ විපස්සනා ඥාන ලබා ගන්න එකට දියුණු රටවල් වල විශාල සැකයක් තියෙනවා. ඒකේ ඥානෙයි අයිටි අයට විතරයි කියලා ඒගොල්ලෝ විශාල පැටලවිල්ලක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ දවස්වල අවතාර ප්‍රොජෙක්ට්ස් කරනවා භාවනා නොකර ඒ ඥාන ලබා ගන්න ලැබ් ඇතුලේ ඉඳගෙන. නැත්නම් නොපෙනී ගිහිලා කාටද බෝම්බයක් ගහලා ඉන්න. නැත්නම් නොපෙනී ගිහිලා කාගෙන් තියෙන හිත කියවන්න ඔක්කොම කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ උපක්‍රමයේ සාර්ථක වෙන්න සීල සුත සාකච්ඡා සමත අවශ්‍යයි කියලා. ඒ නිසා අද බටහිර ලෝකවල වල සිද්ධ වෙන විශාල මේ පරීක්ෂණ දිහා බලනකොට ඒගොල්ලෝ සීලය නැතුව ශිලානිසංස කොටන්නේ කොහොමද කියලා තමයි සාකච්ඡා කරන්නේ. ඒක තමයි පරිශ්‍රණය කොල්ලන්නේ. ජඩයෝ, පෙරේතයෝ, බයලජ්‍ය මොකක්වත් නැති පෙරේතයෝ තෝගයක් ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේගේ ඥාන ලැබෙයක් අතුලින් ගන්න හදනවා. නැත්තම් කියනවා නම් සීල නැතුව සීලානිසංස ගන්න හදනවා. සමතිය නැතුව සමතානිසංශ ගන්න හදනවා. ඉතින් ඒක දිහා බලපුවාම නිකන් නයා පෙනී බුම්බනකට ගැරන්ටි ගැරන්ඩියා ළඟ තියෙන කැබිලි කටුවක් අල්ලගෙන හොල්ලනවලු මේ මගේ පෙනී බලපන් කියලා. ඉතින් ගැරන්ඩියෝ කැබිලි කටු උස්සන්න වගේ වැඩක් අද තියෙන්නේ. ඒක දිහා බලනකොට පේනවා බුදුහාමර බුදු ගැලවිල්ලක් අපි ගලවලා දාලා තියෙනවා. අපිට පාර කියලා දීලා තියෙනවා. ආවාසනාට එක එකක් කරන්නේ. බටහිර ලෝකේ ඒ ආනිසංශික ගන්න උරු කකුල් බැඳගෙන නටනවා. අපේ කට්ටිය අපි ළඟ තමයි බුද්ධ ආගම තියෙන්නේ. අපි ළඟ තමයි ධර්මය කියලා කිව්වට දන්නේ කරන්නේ. ඉතින් මේ දෙකම මායාවේ උගුලක්. මේක උනාට ප්‍රශ්නයක් නෑ. අපිට කවුරුත් නොකිරුවට ප්‍රශ්නයක් නෑ. Tamanට කරගතයි. අන්නේ දේ කරන්න අපි මේ සැදී පැහැදී ඉන්නවා. අපි කියන එකට full time meditation, intensive meditation, residential meditation කියලා කියනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒක වෙන්න ওই කියන පහ ඒ අනුග්‍රහ පහ අවශ්‍යයි. ඉතින් අනුග්‍රහ පහ උනේ නැත්තම් ඒක අපි අපිට කරන්න පුළුවන්කම තියෙන උනේ නැත්තම් අපි අර ඊගයතල්ලා මෙතෙන් ආව පමණින්ම ඒ ටික වෙන්නේ ඒක ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා සීල නැතිකම කියන දුස්සීල කියන ලෙඩක් තියෙනවා අපිට. මිනිස්සු හරි කැමැති සමාජ මේ සමාජ විසින් පිළිගත්ත නීති පිටි කඩන්න. ඒක ඒක වෙනමම ගුලියක්. රජ වෙනවා කියලා කියන්නේ සමාජය විසින් පත් කරන නීති සියල්ලම ප්‍රසිද්ධියේ කඩන විඤ්ඤාණ. මේ මනුස්සයාට සතු මෙරීම කියලා එකක් නැහැ, හොරකමක් කියලා එකක් නැහැ, කාමීත්‍යාචාරය කියලා එකක් නැහැ, බොරු කීමක් නැහැ, රජුරන්ට බිවයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද බොරු නැතුව රජකම් කරන්න බෑ. රජුරන්ට පස්පව පහම කඩන්න බෑ. ඒක තමයි රජකම කියන්නේ. මේ ෂුවර් ඉතින් අපාය අඩියෙම තට්ටුවට තමයි යන්නේ. ඉතින් අපිත් බලන්නේ මේ රජ නොවි රජ වෙන්න මේ අපි නීති කඩලා ගන්න සැප මිසක් ඇත්තටම අද ලෝකේ ගත්තොත් එීම ආහාර ටික හොඳටම ඇති ලෝකේ නිෂ්පාදනය කරන මුළු ලෝකෙටම 90ක් මිනිස්සු නිදාගන්නේ කන්න නැතුව හොද තියෙන එක ඒකෙන් ඇල්කොහොල් අදලා බීලා වැඩි ආහාර ප්‍රමාණයක මූදට දාන 90ක් කන්න නැතුව ජීවත් වෙනවා ලෝකයේ ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් එක කියන අද නිෂ්පාදනය කරන ප්‍රමාණය හොඳටම ඇති කියලා. කොච්චරක් මැරෙනවද? ඒ මොකද අර තියෙන මිනිස්සයා ඒ වස්තුව බෙදෙන හැටි පාලනය කරනවා. කෙරුවට පස්සේ විශාල පිටසක් විඳවනවා. ඒ නිසා යෝගාවචරයත් අපි දැනගන්න ඕනේ අපි ළඟ තියෙන පින හොඳටම ඇති අඳුම ගැනීම ටික හොඳටම ඇති වැඩේට නමුත් මේක සමාකාරව බෙදලා කිය නැත්තම් ලෝකයේ ආර්ථික විෂමතාවය වගේ අපි පන්ති සත්‍යයක් ඇති කර ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා ආන්න ඒක ඉගෙන ගන්න උත්තරඥාන්වංශය අපිට දෙන්නේ මේ අනුග්‍රහිත සූත්‍රයේ කාරණා පහ. ඒක කෙරුවොත් අපිට බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය හෝ ප්‍රත්‍යාවිමුක්තිය ලබා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මෙතන මම කියනවා මේ කරුණු තියෙනවා. දැන් මේ දේවල් තියෙන මේක පෙළ ගැස්මයි ප්‍රශ්න තියෙන්නේ. ඇලයින්මන්ට් එකේ ප්‍රශ්න තියෙන්නේ. එක්කෙනෙක්වත් අනිත් එක්කනට වැඩිය ඇති නැතික මේ වෙනසක් නැහැ. ඔක්කොම ළඟ තියෙනවා කවුරුත් ළඟ මේක එකලස් වෙලා නැහැ. එහෙම නැත්නම් පෙළ ගැහිලා නැත්නම් අපි කියනවා යෝග වෙලා නැහැ කියලා. ඉතින් යෝගයේ 100%ම පොට්ට chance එකක්ද? එහෙම නැත්නම් අපිට වාහනයක රෝද ලයින් කරන්න වගේ මේක ලයින් කරන්න පුළුවන්ද කියන එක තමයි අපි මේ වැඩමුළුවේ කරන්නේ. ඉතින් මෙතෙක් මම කතා කරේ ඒ ධර්ම දේශනාවට ඉස්සල්ලා මේ අනුග්‍රහිත පහ ගන්නවා. නමුත් ධර්ම දේශනාව සඳහා යෝජනා ඉස්තර වෙලා තියෙන චුල්ල වේදාල සූත්‍රය. ඉතින් දැන් අපි යනවා අර පසුබිමේ ඉඳගෙන චුල්ල වේදාල සූත්‍රයට යම්කම් දෙන්න. ඉතින් ඒකේ පොඩි රසවත් කැලි ටිකක් නැත්තම් පසුබිමක් නැත්තම් වේදිකා තීරයක් තියෙනවා. තරුවත්යන් ආංශේ සවැත්තුන ජේතවනාරාමේ ඉන්න වෙලාවේදී උපාසක මහත්තයෙක් ඒ කියන්නේ හොඳ සල්ලි භාගේ තියෙන විවිකීචින උපාසක මහත්තයෙක් නිතර යනවා සරුවචනසේ හම්බ වෙයි. අර ගියාන යන වෙලාවේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ජීවිතය ගත කරත් ඒ ලබාගත යුතු ඥාන මේරීමක් සිදු වෙනවා කියලා. ඉතින් මෙයා ළඟ ඒ වගේම තියෙන අද කාලෙත් ඇති ඒක මේ රටට වැඩිය ලංකාවේ වගේ මේ වගේ ගැඹුරු ධර්මයක් gederun දඬ ගහන කයට වැඩක් නැහැ උන්දට තේරෙන්නේ නැහැ කියලා කතාවක්. ගෑනුන්ගේ මොලේ හැඳි පිටි දිග ඕක ගෑනුන්ට කොහමද කෙරොක්වත් තේරෙන්නේ නැහැ කියලා මම හැමදාම නිජපත පන්තල් යනවා. ගෙදර වුණත් කිසිම තරහක් ඇත්තේ නැහැ. ඉතින් අඩුම කැඩුම සකස් කරලා දෙනවා. ඉතින් පළවෙනි වෙලාවට යාට ඒ සෝවාන් මාර්ග ඥානය හම්බ වෙනාම හොඳටම පැහැදිලි වෙනසක් තේරෙනවා. තේරුණාට යාට මේ ගිහිගේ හරින්න අදහසක් ඇත්තේ නැහැ. මොකද ගෙදර ඉඳගෙන ওই තත්ත්වයටදී හොඳට වැඩි කරගෙන යන්න පුළුවන්. ගෙදෙට්ට කියන්නේ නැතිකම මං හිතනවා හින්දා වෙන්න ඇති සෝවන් උනේ කියලා මං හිතනවා. මට ධම්මිකහමඳුරු ගාව කොච්චර භාවනා කරත් කාටවත් ඇඟෙන්න කරන්න එපා කියලා. එදා ගෙදරුන් දැට කියපු නැති නිසා කිසිම බාධාවක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මෙයා කරගෙන කරගෙන යනකොට උන සකදාගාමි වුණා. සකදාගාමි සෝවන් අතර ලොකු වෙනසක් නැහැ. පොඩි ગેප් එකයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන කෙලස් දෙකක් දුර්වල වීම විතරයි වෙන්නේ. එයාට ඒක තේරුණා හරිය නැතුව හරි එක දවසක කර කර ඉන්න වෙලාවදී මෙයා අනාගාමි වෙනවා. එතකොට ඕරම් භාගයේ සංයෝජන පහම කඩලා යනවා. පැහැදිලිවම තේරෙනවා ද්වේෂයයි ආසාවයි තියෙනවා කියන. එදා එයාට වෙනස තේරෙනවා. වෙනසෙilla යනකොට එයාගේ නෝනාගේ නම ධම්මදින්න එයාගේ මාලිගාවට ගොඩ වෙනකොට ඇවිල්ලා බදා ගන්න හදනවා, හක් කරන්න හදනවා, බන අහලා යනවා. ඊට කියනවා අත ගන්න එපයි කියලා මාව. එතකොටම මේ ගෙදර උඳ ධම්මදින්න මෙතනින් අයින් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා අත ගන්න දෙපයි කියලා කියනවා. ඊට පස්සේ කෑම බෙදනකොටත් එයා ඇතිලා යන්න මම බෙදාගෙන කන්නම් කියන වගේ වචන එනවා. ඉතින් නම් දින කරව බන කෑම හරි ගැසලා තියලා පහුවෙන්ද උදේ නිදාගෙන නැගිටිට පස්සේ කියනවා. "ආට මම පිළිබඳ මොකක් කරේ මම වැරදි අදහසක් ආවද නැත්නම් වෙන ගෑනු කෙනෙක් ආසාවක් ආවද? ඇයි මට මෙහෙම කිව්වේ?" ආට කලබලේ අහන්නේ නැහැ. ඉන්න gederun දලට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් වයි මම කියන්නේ. මේ කලබල වෙලා ඉන්න වෙලාවෙ ගිහිල්ලා අර වැඩ ඇරලා එන මිනිහාගේ ඔලුව උඩට අනම්මනම් දාපුවාම එයාගා කැත්ත ගත්ත පොල්ල ගත්ත වෙනවා. අපේ අම්මත් ඉන්න වෙලාව කියන්නේ ගෙදරට කවුරුත් එන වෙලාවේ කවදාකවත් ගෙදර ප්‍රශ්න කතා කරන්න එපා. 아무ත් එක්කවත් ගෙදර මිනිස්සුත් එපා. ඒක තමයි යකා වෙලා එන වෙලාවත් තියෙන්නේ. සම්මදින්නත් අහන්නේ පහුවෙන්ද. අහනවා පැහැදිලිවම ඇති වැරද්දක් වුණාද එහෙම නැත්නම් වෙන ස්ත්‍රියක් කරේ හැංගීමක් ආවද? ඇයි මට ඊට පස්සේ මෙයා කතා කරලා කියලා මේක කිව්වට මට තේරුම් ගන්න බෑ කියලා ඒ අර පරුස ප්‍රධාන ගතිය පෙන්නනවා. ඔකට කිව්වට තේරුම් ගන්න මේ ධම්මදින කියන ප්‍රශ්නයක් නෑ. ඉතින් වැඩේ තීන්දුව වෙන්නත් එපා. ඊට පස්සේ කියනවා මට දැන් වෙලාව ඇවිල්ලා තියෙන ගීගේ අතාරින්න. මොකද්ද මේ කියන්නේ? මේ මට ෆුල් ටයිම් භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකද්ද භාවනා කරන්න කියන්නේ? ඔකට ඒවා තේරෙන්නේ නැහැ. මේ ධම්මදින කියන ප්‍රශ්නේ නෑ මට කියන්න. මට ගිහිල්ලා අරඤ්‍යගතව රුක්කමූලගතව උපකට්ටෝ ඒක අපමත්තෝ මට එක පැත්තකට වෙලා විවේකීව දිගට බහන ඒක ප්‍රශ්නයක් නැහැ. හරි එහෙමනම් හරි මං හිතුවා ඒක මට තායගේ ලැබෙයි කියලා මේ ගෙදරයි. ඔක්කොම ටික මං ඔයාට ලියනවා. මම යනවා. ඊට පස්සේ ධම්මදිනේ ආයක ප්‍රශ්න නැහැ. මට බැරිද පැවිදි වෙන්න කියලා. ඒ කවදාකවත් බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයක්. එහෙනම් විසකෝපාසක කියනවා මේ කාන්තාවන්ට මේ වැඩේ කරනවා කියන එක පිරිමින තරම් ලේසි නෑ. ඒ නිසා මම ලේසි වැඩක් කරනකොට අවශ්‍ය නම් වෙන පුරුෂයෙක් කියලා මම අත්පැන්නත් කරන්න. ගියෙත් දෙන්නම් බූදලෙත් දෙන්නම් ඔබ මේ කරගෙන හිටපන්. මම පැවිදෙන්න යනවා. ධම්මදින කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් ඕනේ පැවිදෙන්න යන්න. ඉතින් මෙයා දැන් කියනවා මේ කාන්තාවකට මේ කියන දුර්ලභකම්. එයා කියන මට ප්‍රශ්නයක් නැහැ. දෙන්නම කරන්නේ දොර දන් දෙනවා කියලා එකක් කරනවා. දොරවල් ඔක්කොම ඇල්ල අනපෙර ගහන මේ ගෙදර තියෙන බඩුවක් ඕන කෙනෙක් ගෙනියන්නේ කියලා. ඒ සුළු වෙලාවක් ඇතුළත ඔක්කොම විකිනෙනවා. බඩු දැන් මෙහි තියෙන හાર્ඩ්වෙයාර් පිළිකරන දවසට එළියට දාන්නේ බඩු. හිතා ගන්න බැරි දේවල් ඊට දාලා තියෙන අන්නේ වගේ මුළු දේ දැන් දෙනවා. දෙන්න දෙන්න දෙපැත්තට යනවා. විසාක යනවා. පැවිදි වෙන්න මැදදී මනුස්සයාට ඕන වෙන්නේ ෆුල් ටයිම් භාවනා කරන්න. ධම්මදින්න ගිල්ල කෙලින්ම පැවිදි වෙනවා. විසාක අනාගාමී මට්ටමින් නැතනවා ධම්මදින්න රහත් වෙනවා. තුබෝ නොබෝ වෙලාවකි. නොබෝ කලයි. රහත් වෙලා එනවා ආයෙත් බුදු ජානනාචි වදී. ආවට පස්සේ විසාකට ආරංචනය දාම උපාසක දැන්. එයා අනාගාමි. දැන් එයාගේ පෙර අඹුව ධම්මදින තෙදින් අංශේ පහත්. දැන් මෙයාට හොඳටම ෂුවර් මේ ගෑණි වරද්දගෙන තමයි යාවේ. ගෑනු කවද්ද රහත් වෙන්නේ? ඒක වෙන්න බෑනේ. කියලා ගිහිල්ලා බොහොම ගෞරවයෙන් දැන් ගීයනේ ආර්යාව කියලා කතා කරනවා. කතා කරලා සුවද සාකච්ඡාවකදී දැන් මෙයා දන්න බණ කෑලි දෙක තුනක් දාලා අහනවා විසාකාවගෙන් විසාකාව අහනවා ධම්මදින්නගෙන් මෙයා ඇත්තටම භාවනා කරලා කරලා තියෙනවද මොකද කරලා තියෙන්නේ කියලා. ඉතින් සක්කායුතු සක්කායුතු අයියේ උච්චති කිත්තාවතානකෝ ආවුතෝ සක්කායෝ හෝති. ආර්යයන් මේ අපේ ශාසනයේ සක්කාය සක්කාය කියලා එකක් තියෙනවා. මේ කිතකින් සක්කාය නම් වන්නේ ඉතින් මේ කියන පංච බාධානස්කන්ධය තමයි ධක්ඛාය කියලා කියන්නේ. කියලා මේ හරියට මේ විසාක දාන්න උත්තරේ ධම්මදිනකින් එනවා. ඊට පස්සේ එතකොට සක්කායේ හට ගැනීම කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැත්නම් පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒකේ හට ගැනීම ඒකට තියෙන මේ තෘෂ්ණාව නිසා සිදුවෙන්නේ කියලා චතුරාර්ය සත්‍ය එකින් එකට එකින් එකට දැන් විසාක උපාසක අහනවා ධම්ම දින්න ලස්සනට හරියටම ධම්ම චක්කපවත්තන සූත්‍රයේ තියෙන විදිහට විස්තර කරනවා. විතර කළ කියනවා මේ ගැලවුම් ගැලවුම් මාර්ගය තමයි අරහස්ඨාංග මාර්ගය. ඒකෙන් තමයි මේක විසඳෙන්නේ. ඒක විසඳෙන්නේ කට්ටයන් හතරකට. අදගත්ම දේ තමයි පළවෙනි දේ තමයි මේ විඳින දුක දැනගන්න එක. ඒකෙන් අයින් වෙන කතාවක් නෑ මේකේ. දුක්ඛං පරිඤ්ඤයං. අපි මේ විඳින හැම හැම වෙලාවෙදී මේක හාත්පසින් දැනගන්නවා මිසක් ඒක නොයේවා කියලා හිතුවොත් හෝ ඒකට නිදහතර කරන්න හොයන්න ගියොත් හෝ escapeism වලට ගියොත් දුකම නැවත නැවත එනවා. ඇති ඒක තමයි බුද්ධ ආගමෙන් නැති වෙලා තියෙන්නේ. අපි බුද්ධ ආගම පාවිච්චි කරනවා දුක නැති කරන්න කියලා. බුදුජානනාන්තේ කියලා තියෙන්නේ දුක අවබෝධ කරන්නයි කියලා. ආත්පසින් අවබෝධ කරන්නේ කියලා. ඒ කියන්නේ දුකේ මුලැමැදාග දකින්න කියලා. ඉතින් අද මේ තාක්ෂණයමුයි ආගමෙන් කරන්නේ නැ දුක නැති කරලා දෙන්නම් අපි දැන් අපේ පින්කටේට ගල්ලි දාන්න ලබන ආත්මේ දුක නැති කරලා දෙන්නම් කියලා අනාගතයේ කුලියට දෙන එකයි කල්බදු ක්‍රමයට දෙන එක තමයි ආගම කියන්නේ. ඒක බුද්ධ ආගමේ තිබුණේ නෑ අවුරුදු 1000ක් විතර යනකම්. නමුත් පහුගිය කාලවල වල ඇති වෙච්ච මේ විදේශ ආක්‍රමණ ඒ වගේම බැමිණිටියා සාය කරකොල සෑය ආදී විශාල ව්‍යසන නිසා ඒ ඒකේ තියෙන හරපද්ධතිය ගිහිල්ලා දැන් ওই චාරිත්‍ර වගේක් හැදිලා තියෙනවා ආගම අනුකූල ජීවිතය ගත කිරුවොත් දුක නැති කරලා ලබන ආත්මය හැබැයි දෙන්නම් කියලා ඒ කතා කරන කට්ටිය දෙඤ්ඤන් දෙන්න දෙඤ්ඤන් සල්ලි වලට සල්ලි ගන්න කට්ටිය හිතත් එළිය පහත් ජීවිත ගත කරන්නේ සල්ලි දෙන ගියන්ටත් වැඩිය පහක් ජීවිත ගත කරන්නේ. ඕක අනික් ආගම් වල බොහෝම ජයට ගියා. මොකද හේතුව ආගම් ඉතිහාසය ගැන බලනකොට ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් ඒ ආගම් පිළියෙනවා. මොකද ආගමික නායකයෝ ගිහියන්ට පොරොන්දු කෙරුවට ඒ ආගමික නායකයෝ තිරේ පිටිපස්සේ බොහොම කැතවල කරනවා. කැතවල කරන්නේ අර ගිහියගෙන් හම්බෙන දේ බලාගෙන. ඉතින් ඒක වෙනමම සෝෂියොලොජි වල ඉගෙනගෙන තියෙනවා ආගමක් පිළිගෙන පියවර හතර. ඉතින් ඒව වෙලා තියෙන ලෝකෙ හුඟක් පැතිරිච්ච ආගම් සම්බන්ධව. ඉතින් ඒ ටික තමයි දැන් බුද්ධ ආගමත් ඒ පියවර පියවර වශයෙන් ගමන් කරමින් යන්නේ. ඉතින් ඒ දුක්ට දෙයයන් ආන්සෙක්ක පිළිතුරු දෙයි නැත්නම් ලබනාත්ම පිළිතුරු දෙන්නම් නැත්නම් ඔබ වෙනුවට මේ දරුවන්ට දෙන්නම් ආදී වශයෙන් කියලා මේ නැලවිලි බස් කියනවා වෙනුවට දුක හාත්පසින්ම දැන ගැනීම කරන්න ඕනේ කිව්වොත් ඒකට කියන්නේ භාවනා කරන දුක නැති වෙන එක නෙවෙයි හිද්ද වෙන්නේ දුක වැඩි වෙන එකට කියලා උගදෙනෙක් භාවනා කරන්නේ අනිත් ටික කරනවා දන් දෙනවා, සිල් රකින්නවා, සමත භාවනා කරනවා, විපස්සනා කරනවා. මොකද ඒකට ගියාම මේ කෙලිම වුණ දෙන්නේ පය දුකට. ඉතින් එතනදී විපස්සනා පළපත් තියෙනවා. එක එක ගුරු પરම්පරාවල් ඒ ඇත්තන්ට සිද්ධ වෙනවා ඔයගොල්ලන්ට ඕනේ නම් මේක යටපත් කරලා වෙන තැනකට දාන්න මෙන්න මේ මේ උපක්‍රම තියෙනවා. කෙලින්ම මොන දීලා උත්තර දෙනවා මේක තමයි ක්‍රමේ කිව්වහම ඉතින් දුකේ ජීවත් වෙන මිනිස්සයා බය ජීවත් වෙන මිනිස්සයා අර පැලැත්තර වැඩවලට හරි කැමති කෙලින් මොන දෙනට වඩා. ඒක නිසා දුක කියලා කියන්නේ මේ පංච පාදානස්කන්ධයමයි. ඒ සඳහා මේ දුකට පෙම කිරීමක් තමයි තෘෂ්ණාව කියන්නේ. සැප තියෙන මාර්ගයේදී දුකට ප්‍රේම කිරීමක්. ඒක තමයි මනුස්සයා පුත්තජනයයි කියන්නේ මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක හදනවා. නැති ඒව හද හදා ඉතින් අඬා වැටෙනවා බලන්නකෝ මට වෙච්ච දේ වනේ ඉන්න වනසීවපාකට නොවේවා අනේ බලන්න මෙහෙම දෙයක් වුණානේ. හොයාන බලනකොට එයාම තමයි ඡන්ද දීලා අරගෙන තියෙන්නේ. එයාම තමයි සල්ලි දීලා අරන් තියෙන්නේ. අරගත්ත දේෙන් විතරයි දුකේ. ඒ නිසා මේ තෘෂ්ණාව හරීම ස්ටේන්ලස් ස්ටිල් පිහියක් වගේ ඇනෙන දෙයක් ඇනෙනවා. ඒක පුදුමාකාර විහිළුවක් තියෙනවා. තමන් තමයි බෙදාගෙන කන්නේ. තමන් තමයි ඇදගෙන නාන්නේ. ඇදගෙන නාන ගමන් කියනවා වතුර සීතලයි කියලා තෙතයි කියලා. ඉතින් වතුර තියෙන දා තිබ්බනම් වතුර ඇවිල්ලා නාවන්නේ නැහැ. ඉතින් අන්න ඒක දැනගෙන මේ තෘෂ්ණාවයි මේකට හේතු කරනවා කියන එක ලෙඩේට ලෙඩ රෝග බීජය හොයන්න වගේ. ඊට පස්සේ ඒ තෘෂ්ණාව යායන්තන්නා පොනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍ර ආභිනන්දනි. අපිට හම්බෙන්නේ මොකද්ද හම්බෙන හම්බෙන දෙයට බැදෙනවා. අපි මේ ජීවිතේ දෙනකොට දන්නේ එකක් එක්කවත් නෙමෙයි මේ බැඳිලා තියෙන්නේ. මේ අතරමඟදී හම්බෙච්ච මොනවද එකක් අල්ලගෙන ඒ කාලේ ඒකත් එක්ක මැරෙන්න හදනවා. තසා ඒව තණ්හා යසේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනුර අන්නේ ඒ තෘෂ්ණාව. ඔය බැඳීම ඇති කරන තෘෂ්ණාවම අශේෂ විරාග නිරෝධෝක දැනගනි ඕක ආගන්තුක දෙයක්. ඔබේ ප්‍රകൃතිය නෙවෙයි. මේ ආගන්තුක දේවල් බදා ගන්නට ඔය ගත්ත කොක්ක තියෙන්නේ ඒක පිළිබඳ ඉතුරුවක් නැතුව විරාග රාගේ නැතුව ඉතුරුවක් නැතුව අයින් කෙරුවොත් අසේච විරාග නිරෝධෝ ඡාගෝ ඒක කියනවා ත්‍යාගය කියලා. ආශ කරන වෙනකොට දීපං. පටිනිස්සග්ගෝ අතහැර දමපං. මුත්‍ති රෝගී මිදියා අනාලයෝ කාලේ හැරපන්. ඉතින් මේ ටික තමයි අපි දානෙදී කරන්නේ. අපි තාම ප්‍රිය කරන අපි ආහාරනික හම්බවගත දේ ඡාගපට්නිසග්ග මුත්‍ති අනාලෝකය. ඒ ත්‍යාගය ඡාගපට්නිසග්ග මුත්‍ති අනාලෝකය නිවන කියන්නේ තෝකමයි. එචාන මේ සංසාර නැත්නම් මේ ආගමික ගමනේ දානීය කියන පහත්ම මට්ටමේදී කරන එක නිවනදී කියන ඉහළ මට්ටමේ කරන එක දෙකම එකමයි. අතහැරීමයි කරන්නේ. අතහැරීම මොනවාද? ධාර්මික උපයා ගන්නාලාද තමන් ප්‍රිය වස්තුවක් කාගරි හිත සෝබින්ස දීලා දානවා. ඉතින් ඒ තෘෂ්ණාව දීලා දානවා කියන එක වස්තු තෘෂ්ණා කරන වස්තු දීලා දැම්ම හරහා තමයි ඒක අපි නිරූපණය කරන්නේ එහෙම නැත්නම් නිදර්ශන කරන්නේ. කරන්නේ මේක දීලා දාන එක. ඒ කවදා හරි කොතනකදී හරි කාට හරි වැටුණොත් කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියලා ඒක ලොකු වෙනසක් ජීවිතයකට. අපි යමක් කෑවොත් එකකින් අසුචි මුත්‍රා දෙක හැදෙනවා. හරිම ගඳයි. කාටද දුන්නොත් බඩගින කෙනෙකුට එහෙම එක ලොකු පිනක් වෙනවා. දුන්දේ. ඒ නිසා කෑදේට වැඩිය දුන්දේ සුවඳයි. මෙන්න මේක දන්න මිනිස්සු ලෝකේ අපි හිතන රේ ප්‍රතිශතයක් ඉන්නේ. මිනිස්සු පුදුමාකාර විදියට දීම හරහා Taman බඩ බොක්ක පුරව ගත්තට වැඩිය දීම හරහා පුදුමාකාර නිරාමිෂ සුඛයක් හොයනවා ඒක බුද්ධ ආගමට සීමා වෙලා නැහැ මිනිස්සු දන්න යමක් දෙනකොට අපි නිකන් උදාහරණයක් වතින අම්මා කෙනෙක් Tamanගේ කුරුදුලි දරුවට කිරි දෙනකොට ඒ දරුවා කිරි බොන්න බොන්න බොන්න බොන්න අම්මට සැපයිනේ අම්මගේ ලේ තමයි නමුත් අම්මා ඒ දීමෙන් පිට අතකගා ඔළුව අතකගා කිර දිනවා දිහා බලනකොට පේනවා මේ ඒ සැපය බඳ ගෑණියෙකුට ලැබෙන්නේ නැහැ නේ. දරුවෝ නැහැනේ. කිරි එරෙන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ ලෝකයේ සුන්දරත්වයේ දිහා බැලුවොත් ඒ තැන් වල තියෙන පුදුමාකාර సౌందర్యాත්මක රසයක් එකතු කරන මනුස්සයාට වඩා දීලා දාන මනුස්සයාට තියෙන සැප. මේක තේරුණාට මේක හිතවත්ද ගත්තට මේක ප්‍රතික්ෂේණය කරනවා කියන එක මේ සත්‍යයට එළඹ වාසය කරනවා කියන එක වෙන්නම ක්‍රියාවලියක්. අපි දැන් පන්ති කාමරයක හෝ වැඩමුළුවකදී ඔය පෙන්වන්නේ දුන් දේ සුවඳයි කෑදේ ගඳයි කියන එක විතරයි. අතහැරියා නම් යමක් ඒ තරම් සැපයි. ඇල්ලුවා නම් ඒ අල්ලන පුංචි ටික සර්වඥාන්සේ දේශනා කළ තිනවා අසුචි මූත්‍රා ඊටාම සුළු කොටසක් උනත් ගඳයි ගඳයිමයි. ওই කාඩ් දුන්නට කමන්නේ මාත්‍යක් කන්න ඕනේ කියලා අපි කෑවොත් අසුචි මල මුත්‍ර හැදෙනවා. හදයි. ඒතික සාපේක්ෂව තේරුම් අරගැනීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. දීලා දාපු ධර්මයට සැපයි අල්ලපු ධර්මයට දුකයි ඊට පස්සේ ඒක සාක්ෂාත් කරන්නේ කියලා එකක් තියෙනවානේ වෙරිෆයි කරන්න ඕනේ කර කර කර බලන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා මේ අශාකෝපාසක අහන ප්‍රශ්න වලට ධම්මදින්නාව දෙනවා බොහොම සම්මත උත්තර. හිතා ගන්න බෑ. ඊට ඉස්සෙල්ලා විශාක පන්ති ගානකට ගිහිල්ලා තමයි මේ සෝවාන් සකදාගාමී අනාගාමී මට්ටමට ගියේ. ලාහන ප්‍රශ්න වලට මේ නොබෝ කාලෙකින් පැවිදි වෙලා ධම්මදින්නාව චීරි එකක් දාන්නවා, විස්තර කරන්නක් දාන්නවා. සපේලා උත්තර දෙන්න පුළුවන් නැත්නම් අර්ථය සපේලා කියන්න පුළුවන්. එතකොට තමයි අහන්නේ මේ ප්‍රශ්නේ තංචේනුක්කේ අයියෝ උපාදාන පංච උපාදාන කන්දෝ උදාහු අඤ්ඤත් පංච උපාදාන කන්දේ උපාදානಂತಿ. මේ පංච උපා පංචස්කන්ධයේම දැවෙති. ආර්යවනේ පංච උපාදානස්කන්ධ වෙන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය ඔය කියන පංච පංචස්කන්ධයෙන් වෙන් එකක්ද කියලා. හිත ධම්මදින්නාව කියනවා පංචස්කන්ධයම නෙවෙයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. හැබැයි පංචස්කන්ධ ස්කන්ධයෙන් තොරව පංච උපාදානස්කන්ධ හැදෙන්නෙත් නැහැ. පංචස්කන්ධය කෙරෙහි වැඩි ඡන්ද රාගය තමයි උපාදානස්කන්ධය කියලා කියන්නේ කියලා. ඉතින් අපි මේකටයි මේ පාර කපාගෙන කපාගෙන ආවේ මාත්‍රකාවට පංචස්කන්ධයත් ඒකෙදී ඇති ඡන්ද රාගයත් ඡන්ද රාගය උනාට පස්සේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි ඊට පස්සේ යා එයින් සංසාරයට බැඳින හැටි. ඉතින් ඒක සාකච්ඡා කරමු කියලා අපි ධර්ම සාකච්ඡාවේදී මතුණා. ඉතින් ඒක සෑහෙන විස්තර සොගයක් තියෙනවා. කියව ගිහිගවල් වල රකින්න අබුදරුවන් රකින්න කුට්ටුම්බ රකින්න අයට වඩා භාවනා කරන කෙනාට මේක තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. පහසුකම් ටිකකුත් තියෙනවා. තේරුම් ගනිද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ නිසා මේ මෙතෙක් ගිය මේ සාකච්ඡාවේ තියෙනවා පංචස්කන්ධ කියන්නේ මොකද්ද කියලා. අපි දන්නේම නැහැ කියලා හිතලා කිව්වොත් එහෙම මේ සක්කාය කියන බොරුව මැවෙන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ශක්ති පහක් හරියට අහසට ලොකු පවර්ෆුල් බල්බ්ස් පහක් ගහගුවොත් රැට මේ පහම එකතු වෙන තැන විශේෂ ආලෝක පුංජයක් හැදෙනවානේ. දැන් මම දැකලා තියෙනවා මේ ෆොන්ලි සෑයටත් එහෙම පොතම ගහනවා. ශ්‍රීදගොන් චෛත්‍යයත් ගහනවා. කොටට ගහනවා හතර පහ පැත්තකින් ලයිට් එන පවර්ෆුල් බීම්ස් වගේ එන පස්සේ ඒ ක්‍රොස් වෙන තැන විශේෂ ආලෝකයක් මතුවෙනවා. එතෙන් තුමක් ගියත් මොනවා ගියත් ආලෝකමත් වෙනවා. මම මේ දර යනකොට ගියා මේ නායකරා නායකරා රෑ 10 විතර යනකොට ලයිට් දාලා එන්න බීම් එකක් ගහනවා අර වතුර වැටෙන තැනට. ඒකට එතනම එතන වලාකුළු හැදෙනවා. ඒක ඔක්කොම විවිධාකාර පාට වෙලා පාට පාට වෙනවා. ඉතින් භාවනා කරන්න ඕනේ ආලෝක බලන්න ඕන නම් එහෙම එතෙන් ගියාම පොඩ්ඩක් සීතලයි පොරවගෙන ගියා නම් භාවනා කරා වගේ තමයි. මේ වලාකුළු මේ හැදෙනවා මේ පාට වෙනස් වෙනවා. මේ වින්සන් මයිතිය රවණ මොකද වින්සන් එක ගිවිලා ගියේ නෑ මං හිතන්නේ අපි මේ සැරේ ඉතරයි ගියේ ඉතින් ඒ වගේ ලයිට් සිග්නල් පහක් එකතු වුණොත් තනි තනි එකට වැඩි එකතු වෙනා වගේ මේ පහම එකතු වෙන්න ඕනේ මේ සක්කාය කියන බොරුව හැදෙන්නේ එහෙම නැත්නම් මේ මාන්නේ කියන බොරුව හැදෙන්න නැත්නම් මේ තණ්හාව කියන එක හැදෙන්න ඔය එක ආලෝක කදම්බකින් දෙකකින් බෑ ආලෝක කදම්බ පහක් එකතු වුණාට පස්සේ එතන නිකන් දෙයක් තියෙනවා වගේ නිකන් හෙලෝග්‍රැෆික් රූපයක් වගේ මෙතන ත්‍රිමාන රූපයක් වගේම වෙනවා මෙතන කෙනෙක් ඉන්නවා වගේ ඉතින් ඒ උපාදානස්ක ඒ වගේ දේවල් කරන්න පුළුවන් උපාදාන පහක් නාමයේ විශේෂණ කළා රූපේ පුංචි කළා කතා කරන පහක් කියනවා. නමුත් අපි සාකච්ඡා කරා ගිය රිට්‍රීට් එකේදී ඒකෙදී මේ ධාතු විභංග සූත්‍රයේදී රූපේ විස්තර කළා නම් පිටු කරලා දක්වනවා. පුක්කුසාති ස්වාමීන් වහන්සේට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ පංච පාදානස්කන්ධ කියන එක වෙන පැත්තකින් ච ධාතුරෝයම් පුරිසෝ පුරුෂයෙක් කියලා කියන්නේ රූප කොටස් පහයි නාම කොටස් එකයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා රූප කොටස් පහකට ගන්නවා. සියලුම නාම කොටස් විඥාන කියලා කියනවා. දැන් මෙතන කියනවා රූප කොටස් එකට දාලා නාම කොටස් හතරට කරලා. ඔක්කොම රූප ටික රූප කියන මෙන් දාලා තිනවා. අතන විඥාන කියන එක හතරට කරලා වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට කරලා තියෙනවා. කෙනෙක් යම් කිසි කෙනෙක් රූපස්කන්ධය පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙනවා කියලා සරුවචනාංශයට වැටහුනොත් එයාගේ අත්දැකීම හෝ දැනීම රූප වේදනාව නාමයට අඩු නම් මේ පංචස්කන්ධ ක්‍රමයේ තමයි දේශනා කරන්නේ. යම් කිසි කෙනෙකුට නාමස්කන්ධය හොඳට තේනවා රූප තේරෙන්නේ නැත්නම් පුක්කුසාති ස්වාමීන් වහන්සේට කිව්වා වගේ ධාතුරෝ යම් පුරුෂෝ කියලා එකම දේ තමයි මේ කියන්නේ ඒක එකන චරිත අධ්‍යාසවල හැටියට දැන් මෙතන ධම්මදින්නාව දෙන්නේ සාමාන්‍ය හුඟක් පොත්වල සඳහන් වෙන පංච උපාදානස්කන්ධ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන එතන මේ රූප කියන වචනේදී පොතේ කියනකොට පටලවෙන්න අවස්ථාවක් තියෙනවා රූප ඒක මෙහෙමයි කියන්නේ. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා රූප જાති පහක් තියෙනවා. ඒ ඔක්කොටමත් රූප කියලා කියනවා. ඒ නිසා ඇහැට දකින්නවට රූප රූප කියලා කියනවා. කනට ඇවිල්ලා වදින රූප වලට ශබ්ද රූප කියලා කියනවා. නාසයට ඇවිල්ලා වදින ගඳ සුවඳට ගන්ධ රූප කියලා කියනවා. දිවට වදින රසමස උළු වලට ඒ රූපවලට ඕජාව කියලා කියන්නේ රස රූප කියලා කියනවා කයට හම්බෙන එක පොට්ටබ්බ රූප කියලා. එතකොට දැන් මෙතන කියන්නේ මේ පහේම එකතුවට රූප කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ රූපය අපිට රූපයක් සම්බන්ධ කරගන්න නැතුව ජීවිතයක් පවත්වන්න බෑ. ඒ කියන්නේ උපස්තරයක් අවශ්‍යයි මේ චිත්‍රයක් අඳින්න කැන්වස් එකක් ඕන වගේ රූපයක් අවශ්‍යයි. අන්නේ රූ ඇදගත් ඒ රූපේ තියෙනවා ඒ කියන්නේ මේ යුටිලිටි වැලියු එකක්. ප්‍රයෝජනේ සලකලා තියෙන. නමුත් ඒකට ඕනෑමට වැඩි ප්‍රේම කරන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රමාණයට ඉක්මවල ප්‍රේම කිරීමක් කරන්න පුළුවන්. අන්නේ ප්‍රේම කරන ප්‍රමාණය තමයි දුක වැඩි වෙන්නේ. රූපයත් එක්ක තියෙන ගනුදෙනුව නොකර බැරි එකක්. නැතුව බැරි එකක්. ඒ නිසා අපි මේ රූපේ පාවිච්චි කරනකොට කොතෙක් දුරට ප්‍රයෝජනේ සලකලා කරනවද කොච්චරක් අතිශෝක්තියට කරනවද සුඛභෝගීත්වයට කරනවාද පාරිභෝගිකත්වයට කරනවාද කියලා බැලුවොත් අද තමයි වර්ස්ම ටයිම් එක ලෝකේ තියෙන මේ මිනිස්සු රූපය අල්ලන්න නටන්න නැටිල්ල. තියෙන රූපය වැඩේට අවශ්‍ය කරන ප්‍රමාණය ඉක්මවලා අතිශෝක්තියට යනවා බඩු රැස් කරන්න යනවා සුඛෝපභෝගී වෙන්න හදනවා. ඉතින් ඒගොල්ලන්ට මේ එන ප්‍රශ්න රූප ප්‍රශ්න නෙවෙයි එන්නේ මානසික අසහන කියලා නාම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දියුණු හැම රටකම 40 50ක් ඉක්මවලා ඉන්නේ පිස්සෝ. මානසික අසහන බෙහෙත් වන මට්ටමේ. ඇමරිකාවේ කරපු රිසර්ච් එකේ ටීචර්ස් ලගේ විතරක් 73ක් බර්න්ට් අවුට් ඕ ස්ට්‍රෙස් ඒ කියනකොට හිතෙනවා දැන් ඒ ටීචර්ලා උගන්වන ළමයින්ට මොකද වෙන්නේ කියලා. පන්ති කාමරේ කියලා කියන්නේ 35 දෙනෙක් විනාඩි 35කට හිර කරන හිර කූඩුවක්. ඒගොල්ලන්ට එයින් පිට බණින්න දෙන්නේ නැහැ. ළමයාත් හිර වෙනවා, ටීචර්ත් හිර වෙනවා සිලබස් එකට. ඒ අතරතුර ළමයිට හිර වෙනකොට උන් කෑ ගහනවා. ඒකත් ටීචර්ට හිරයක් තව. ඒ නිසා ටීචර්ස්ලා ගෙදර යනකොට පුදුමාකාර වෙහසක් තියෙන අනික ඕනෙම ජොබ් එකක් පැය 8ක් කරන්න ඕනේ ටීචර් කරන්න තියෙන පැය 5ක්. ඒකෙත් අයිස් ගහන්න පීරියඩ් වගේක් තියෙනවා. පැය 5යි. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. ඒකේ සබ්ජෙක්ට් එකක් විනාඩි 35කට වැඩි කරන්න බෑ කෙරුවක් මොලේ පුපුරනවා. ඕක තමයි අධ්‍යාපනය කියන්නේ. ඊට පස්සේ ඒකේ ඉන්න පන්ති කාමරේ ඉන්න ළමයින්ගේ පළවෙනිම විනෝදාංශය තමයි අම්මට අප්පටයි වෛර කරන එක. දෙක ගුරුවරට වෛර කරන එක. ඒක දැන් ඔප්පු කරලා ඉවරයි. එනිසා ටීචර්ස්ලා දන්නවා ඉස්සර වගේ ගුරු ගෙදරට ගියා ගුරුකුලයට ගියා කතාවක් නෙවෙයි ටීචර්ස්ලා සල්ලි හම්බෙයි ඔබ මේ ටික කරන්න ඕනේ කෙරුවේ නැත්තම් ළමයාගේ ලකුණු හම්බුනේ නැත්තම් ටීචර්ට ලබන අවුරුද්ද කොන්ත්‍රාත් එක නැහැ. ඒ නිසා ළමයි ෂේප් කරගන්න ටීචර්ස්ලා දන්න තරඟට දාන. ඉතින් ඒ සෙල්ලම යනකොට අධ්‍යාපනයට මොකක් වෙයිද කියලා හිතාගන්න. ඒක නිසා අපි මේ ගත කරන මේ මනුස්ස ජීවිතේ තමන්ගේ කයට තමන් කටයුතු කරන ආකාරය නැත්නම් තමන් මේ කය කෙරෙහි කය කින රූපේ කෙරෙහි වැඩි තදී පැහැදී කටයුතු කරන ආකාරය දැක්කොත් එක්කෙනෙක්ව සමතුලිත සමමිතික තත්ත්වයක කය කයට සලකන්නේ එක්කෝ අත්ති කිලමතාන යෝගයට ගිහිලා කයට වද දීම නැත්නම් සෑඩිස්ටික් නැත්නම් මැසචිස්ට් තමන්ට වද දී ගැනීම ලෝකේ ඉතාමත්ම ප්‍රසිද්ධයි. සමහරු ඉන්නවා කාලා කාලා කාලා කාලා වැඩි විලා බුලිමියා කියලා දකදා. සමහරු ඉන්නවා මේ ස්ලිම් බොඩි එක හදාගන්නට ඇනොරෙක්සියා හදාගෙන කෑමක් සුවඳ එනකොට වමන යනවා. භයානක රෝග. ඛණ්ඩ තියෙන්නේ මේ බඩ රසාඩ බඩගින්නට කනවා නෙවෙයි. කාලා වැඩි කරලා ඔබේසිටි එකක්. ඒත් වළක්වන්න බෑ. තව සමහරු කන්නේම නෑ. ඒක නතර කරන්න ගිහිල්ලා ඇනොරෙක්සියා හදාගන්න. ඉතින් මේ වගේ කිසිම කෙනෙකුට තේරෙන්නේ ඇඳුම මොකද්ද වෙන්න ඕනේ කියලා. ඕනෑමට වැඩි සරසනවා නැත්නම් ඕනෑමට වැඩි හෙළුවෙන් ඉන්නවා. කන්න ගියාම කෑම ප්‍රමාණය දන්නේ නෑ. හොන්න ගියාම ගුණ ප්‍රමාණය දන්නේ නැහැ. ඉතින් ඒව පටලවා ගන්න තියෙන ලෝකෙ දිහා බලන්නම් වරින් වර අවුරුද්දකට සැරයක්වත් ඇමරිකාවේ එංගලන්තේ ඇවිල්ලා යන්න ඕනේ. ලංකාවේ හිටියට හරියන්නේ නැහැ. මොකද ඒ ඔය වගේ කොලන් නැත්තේ නෑ කොළඹ ටිකක් තියෙනවා. ඇවිල්ලා බැලුවට පස්සේ පේනවා මේ අවශ්‍ය ජීවිතේ පවත්වන්න අවශ්‍ය කරන මේ මේ අමුද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී කොච්චරක් පැටලවගෙන තියනවද කියලා. ඉතින් ඒකෙදී අපි භාවනාවට මේක සම්බන්ධ කරන හැටි කිව්වොත් සර්වචනාංශයෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට මතකයි මේ කිඹුල්ලත්පුරේ නිග්‍රෝධාරාමේ ඉන්නකොට කිව්වා ආනන්දමම ශුන්්‍යත විහරණයෙන් ගත කරන්න කියලා. මට ඒ වෙලාවේ අහගන්න බැරිනවා ස්වාමීන් වහන්සේ මට එදා ඇහුණා හරියද කැටක්ද ඒක කොහොමද කරන්නේ කියලා වගේ නිකන් අර පරණ කතාවක් අහනවා පූර්වරාමේ ඉඳදී. බුදුරජාණන් කියනවා ආනන්ද මම එදත් ශුන්්‍යති වීරණේ අදත් ශුන්්‍යති වීරණේ ඉන්නේ ඔබ කීට ඇහුණේක හරි ඔබ තේරුම් ගන්න තියෙනවා හරි. කියලා නිකන් මාතෘකාව පටන් අරගත්තොත් සරුවචනාන්තේ දැන් එදා වෙච්ච බැරි වෙච්ච පාඩම් පන්තිය දැන් උගන්වනවා. උගන්වනකොට කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ මේ මිගාර මාතු පාසාදෙනේ මේ පිටාකාව හදලා දුන්න පන්තලේනේ. අපි ඉදිරියට නෙවෙයි හරක බාන බැලිලි ප්‍රශ්නයක් හතරම් මිනිමුතු ප්‍රශ්නයක් ඥාන පිරිමින්ගේ මේ උත්පන්දින සාද මර අවමගුල් අනම්මන අපිට ප්‍රශ්න නැහැ නේද ඒ නිසා අපි මෙහි ඉන්නා තාකල් විගාර මාතු පාසාදී අරන් ඉන්න තාකල් ලොවක් රටක් ගමක් කරදර අපේ හිතේ නැහැ අපිට තියෙන කරදර ටිකේ තියෙන්නේ මේ අරණ්‍ය සීමා කරගත්ත කරදර ටික තියෙනවා. ඉතින් ඒක අර gedara තරම් පාසු ගන්නෑ. රැයට කණ්ඩ දෙන්නෙත් නෑ. ඉතින් ඒ මේම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා දැන් ලෝකයක් කරදර නෑ. හැබැයි අරණ්‍යයක් කරදර තියෙනවා. ඒ නිසා අපි අරණ්‍යයක් කරදර තියෙන එකේ හිත පවත්නවනම් ඒ තාක්කල් ලෝකයක් කරදරින් අපිට වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ලෝකයක් කරදරලින් අපි ශූන්‍යයි. හැබැයි අරණ්‍යයක් කරදර තියෙන ඒකට වාංගු වෙලා තමයි ඒක ආගේ කරලා තමයි එහි හිත යොදවලා තමයි ඒකට සතුටුමත් වෙලා තමයි ලෝකයක් කරදර අයින් කරන්නේ ප්‍රතිස්ථාපනය කරන්නේ. එතකොට තේරෙනවා අපි කොච්චරක් ශූන්‍යද කියලා හිත පෙරදොරේ හිටියනම් නිවුස් බලනවා යනින කය එනවා බර්ත්ඩේ පාටිස් වලට යන්න ඕනේ අර එහෙම යන්න ගියාම ලෝකයක් ආතතිනේ දැන් මේ ආපුවාම ලෝකයක් ආතතිනේ අරණ්‍යයක් ආතතිය තියෙනවා ඉතින් එතකොට හිතන්න කියනවා කොච්චරක් ආතති ප්‍රමාණයක් අපි මේ අරණ්‍ය ආතති කියන පොඩි ප්‍රමාණයට වාංගු වෙලා අයින් කරනවද කියන එක තමයි ශූන්‍යතාවය කියන්නේ. ඒක සාපේක්ෂ ශූන්‍යතාවයක්. අපිට කරදර අඩුයි. දැන් ආනන්ද අපි ඔහොම ඉන්න වෙලාවක අපි අරණ්‍යයේ ඉන්න ගමන් අපිට සතුටක් ඇද අපේ අවධානය කයට විතරක් යොමු කරගත්ත වෙලාවක් හිතාගන්න කියනවා. මම වාඩි වෙනවා මම කය සීමා කරගත්ත ප්‍රදේශයේ හිත පවත්තන. සතිය එතකොට යාට කටක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ. හැබැයි කයක් කරදර තියෙනවා. කයකින් එන මෙතකින් ඉන්න බෑ කකුල දිගාරින්න ඕනේ සීතල එනවා මේ රස්න එනවා මේ කොන්දේ අමාරු මේ දනිස් අමාරු දති කැක්කුම් බඩේ කැක්කුම් සේරම එනවා හැබැයි එයා දන්නවනම් කයක් කරදර මට තියෙනවා මම ඒකට මන බැඳලා ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා ඒක ඒ නිසා මට ලෝකයක් කරදර නැති වෙනවා අනන්‍යයක් කරදර නැති වෙනවා කියලා දැන් සාපේක්ෂව බලන්න කියනවා තමන්ගේ මේ කයක් කරදර නිසා කොච්චර හිත ශූන්‍ය වෙනවද කියලා මම අවුරුදු 40ක් ඉඳලා තියෙනවා මේ ෆීල්ඩ් එකේ එක්කෙනෙක්වත් මම දැකලා නැමේ කයක් කරදර නිසා ඒක සතුටට බාර ගන්න කෙනෙක්. ඒගොල්ලෝ අහන්නේ ඔක්කොමත් කරලා මේ ආවට පස්සේ බලනකො දත එකක්මක් කාන්නේ දැන් ඒක නැති කරගන්නේ කොහොමද කියලා අහනවා මිසක් ආ. ඒකෝ දත එකක්ම තියෙන නිසා උඹේ හිත ලෝකේ නෑ. গিදර නෑ. කයේ තියෙන කියලා සතුටු වෙන්නේ. ඒ දේ කියාගෙන යනකොට අපිට තේරෙනවා මේ අපි අපිට හම්බ වෙච්ච පැමිණි දුක් පැනිරහයි කියලා මේ හම්බ වෙච්ච දුක් කරදර ටිකට සතුට මේ සතිය තියාගෙන ඉන්නවනම් අපිට පුළුවන් මේ දුක තියෙන තාක්කල් ලෝකයක් දුක් හිතෙන් නැති බවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. අරණ්‍යයක් දුක් නැති බවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි කයක් දුක් තියෙන නිසා තමයි අර රටක් ගමක් කරදර දුක් නැති වෙන්නේ කියන එක ඒත්තු ගන්නලා දෙනවයි කියන එක නම් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. හැබැයි තේරුම් කරලා දෙන්න බෑ මේ තේරුම් ගන්න පුළුවන්. කවුරු හරි දන්නවනම් මේ බුදුරජාණන්සේ අඳින ක්‍රමේ. දැන් ඊට පස්සේ අපි ගමු කයක් කරදර තියනවා මෙයාට. ඒ කයක් කරදර තියෙන කොටත් මේකේ තියෙන පට වියාපෝ තේජෝ වායු කියන හතර මහා ධාතුන් විතරයි. ওই හතර දෙනාගෙත් එක වෙලාවට එකමයි කරදර කරන්නේ. ඒක ඒක න්‍යාය ධර්මයක්. ඒක චිත්ත නියාමයක්. පඩවි ධාතුව කරදර කරනවා නම් එයා එන්නේ මතුවෙන්නේ අනිත් තුනේ යටපත් කරගෙන. වායෝ ධාතුව එලා කරදර කරනවා එයා එන්නේ අනික් ධාතුනේ යටපත් කරන නිසා අපිට හතරම බලන්න ඕනේ කයි කියලා කරදර කරන වායෝ ධාතුව විතරක් බලන්න කියලා කියනවා. දුක් දෙන, වද දෙන, දැනෙන, හැඟෙන පිරිමදින ඒ ධාතුව විතරක් බලන්නේ කියන ඉතින් අපි පොඩ්ඩක් අඩු කරමු දැන් කතාව. අපි ඒක තමයි ආනපානි කරනවා කියලා හිතන්නේ කියලා. ආනපානි දිගට වායෝ ධාතුව පවතිනවා. ඒ වායෝ ධාතුව නිසා හම්බෙන්නේ නැහැ කියලා කලංගාටු වෙනවා. හම්බුණා කියලා සතුටු වෙනවා. ඒ මොනවා හරි තියේදී අපි හිතමු කතාව කෙටි කිරීම සඳහා කෙනෙකුට පුළුවන් උණයි කියලා අනපාරණ හිත දාගෙන ඉන්න. හුස්ම 10ක් 15ක් බලන්න පුළුවන් වුණා නැත්නම් මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් කියලා. එතකොට එයාට තේරෙන පටන් ගන්නවා මේ මූණට මූණ දාගෙන හිටපු විනාඩි නැත්නම් ආනාපාන රැලි 10ෙම මට ඒක මේ ආස්වාසි ප්‍රසවාසි නෙවෙයි මේ ප්‍රසවාසි ආස්වාසි කියලා ඒ දැනුම ඒකේ ස්පර්ශය එකත් එක්ක මුහුණට මුහුණ දාගෙන කිසිම වෙලාවක ලෝකයක් ප්‍රශ්න ඇවුලුවේ ගමක් ප්‍රශ්න ඇවුලුවේ කයක් ප්‍රශ්න ඇවුලුවේ තියෙනවා ආනාපානීය කියන ප්‍රශ්න විතරක් තියෙනවා ඒ නිසා ලෝකේ තියෙන ප්‍රශ්න වලින් මෙන්න මෙච්චර පොඩි ප්‍රදේශයක මගේ හිත පවතිනවා. ඒ හිත පවතින එක තියෙනවා නම් දන්නවා නම් වෙරිෆයි කරන්න පුළුවන් නම් ඒ ටිකටම කාය ලෝකයක් කරදර ගමක් කරදර කයක් කරදර නෑ කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් පුළුවන් වෙයිද බන කිව්වට මේ දැනෙන ආනාපානය දුකක් කියලා තේරුම් කරලා දෙන්න. ඔක්කොම වියදම් කළා තමයි ආනාපානෙ ගත්තේ. ආනාපාන කියන්නේ දුක්ඛ සත්‍ය ආනාපාන කියන්නේ අකුසලයක් ඒ නිසා මේක ඒ අකුසලේ වටිනවා අර ගොඩාක් අකුසල් අයින් කරන්න අර ගොඩාක් දුක් අයින් කරන්න නමුත් මේක අකුසලයක් මේක දුකක් කියලා තේරුම් ගන්න බෑ මොකද පුළුවන් නම් කට්ටිය ආනාපානේ පදක්කමට දාගෙන මාළයක් බඳි. මොකද ආනාපානේ ඒ තරම් පදක්කමකට බාර ගන්න. පැල්ලක් වාගේ අනේ හම්බුන්නේ නැහැ කියලා කනගාටු වෙනවා. ඔහු සරුවචනන්සේ දේශනා කරනවා කොයි වෙන සූත්‍රයක ගොරෝසු ආනාපානේ කියන්නේ ආනන්ද ගොරෝසු කෙලෙසයක්. මධ්‍යස්ථ ආනාපානේ කියන්නේ ආනන්ද මධ්‍යස්ථ කෙලෙසයක්. ආනාපානේ තුනී වෙලා යනවා කියන්නේ ආනාපාන කෙලෙසේ තුනී වුණා. ඉතින් ආනාපානය කරනට දෙකනේ හොඳ වෙලා ලියලා තිබුණා මම මේ කෙනාට බයිනව නෙවෙයි හුස්ම නොගිනි ගියාම හයියෙන් හුස්ම ගන්නවයි කියලා. දැන් දුක ගෙවුනට පස්සේ කඩේට ගිහිලා අනිත් පැකට්ටයක් අරගෙන බුදුරජාණන් වහන්සේ හරි. භාවනාවත් හරි. වැඩෙත් හොඳට වෙලා තියෙන හැබැයි දන්නේම නැතුව එක පැකට්ටයක් ඉවරනකොට ආයෙ ෂොප් එකට දුවලා ගිහිල්ලා ආයෙ පැකට්ටයක් එනවා මොනවද කියන්නේ කක්ක පැකට්. ඒ කියන්නේ මේ ගෙවෙන්නේ දුක කියලා අපිට තේරෙන්නේ නැති නිසා ආනාපානෙ ගෙවෙනකොට පුදුම බයක්, පුදුම චකිතයක්, පුදුම මේ අනිශ්චිත භාවයකට යනවා. ඒක ස්වභාවයි. ඒ නිසා කොයි වෙලාවක හරි කරන්න පුළුවන් නම් ආස්වාද ප්‍රසආසයේ නැතිකම නෙවෙයි එතන තියෙන නැත්තම් මැරෙන්න eBay තියෙන එක දැනින්නේ නිසා දැනෙන ගොරෝසු ආනාපානෙට වැඩිය නොදැනෙන ආනාපානයේ කෙලෙස් අඩුයි ප්‍රතිපදාවේ දියුණුවක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙයි ඒක තේරුම් ගන්න අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න දවස් 7ක් යන්නේත් නැහැ. මේ තේරෙන කාරණාවට විරුද්ධ වෙන එක ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හරියට මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙලස් දියුණුවක් කෙලස් අඩුවීමක් කියලා තේරුම් ගතලා දෙන්න කමඨාන සුද්ධ වෙලා නැත්නම් එක්කෝ හුස්ම ගෙවිගෙන යනකොට කෙලස් ගෙවිගෙන යනකොට දන්නේම නැතුව නිින්දකට වැටෙනවා. එතන දන්නේම නැතුව හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් චකිතයක් ඇති වෙනවා මගේ සතිය කැඩලා වෙන්න ඇති. සමාධිය කැඩලා වෙන්න ඇති කියලා අර නැති වෙන්නේ ආනාපානයේ ගෙවී යාම කෙලස් නෙවෙයි සතිය වෙන්න ඇති සමාධිය වෙන්න ඇති කියලා යා කමඨාන් සුද්ධ කරන්න කතා කරනවා. නමුත් මේ ගෙවෙන හුස්ම ටිකට අනුග්‍රහ කරන්න දන්නවනේ ගොරෝසු හුස්මට වැඩිය හොඳයි මධ්‍යස්ථ හුස්ම මධ්‍යස්ථ හුස්මට වැඩිය නොදැනෙන තැනට ගියාට පස්සේ හුස්මක් තියෙනවා සංඥාවට අහුවෙන්නේ නැති කියලා අපි තාක්ෂණික වචනින් කියනවා හුස්ම තියෙනවා ගොරෝසුවට යන්නේ නැහැ. පුංචි ගමනක් යනවා ජීවිත නඩත්තුවට ඇති. මේක කවදාකවත් අපි දැකලා නැහැ. කවදාකවත් මෙතන සමතුලිත භාවයක් තියෙන කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා රූප සම්බන්ධයෙන් ගත්තොත් මේ රූපේ තියෙනවා අපි හයියෙන් හුස්ම ගන්න එකට කැමති හුස්ම නොගන්න නොදන්න තත්ත්වයට එනකොට බයක් වෙන ගතිය වෙනුවට හුස්ම හයියෙන් හුස්මට බය වෙලා හිමීට යන හුස්ම තමයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න පුළුවන්. වෙනවා රූප ධර්ම තියෙනවා චන්ද රාගේ නැතුව. රූපෙට තියෙන චන්ද රාගයෙන් තොරව රූපේ පවතින්න පුළුවන්. ඒ වෙලාවේදී දැනෙන්නේ නැහැ වේදනාව වශයෙන් සංඥා වශයෙන් හංගින්නේ නැහැ සංස්කාර වශයෙන් ඒක නලවන්න පිනවන්න හොල්ලන්න යන්නේ ඒ නිසා ගන්න හුස්ම වේදනා සංඥා සංඛාර වලින් තොරව ශරීර යාන්ත්‍රයක් විදිහට මෙටබොලික් ඇක්ෂන් එකක් විදිහට අනිච්ඡානක විදිහට යnderලා ඒකට අවදි වෙන්න පුළුවන්. ඒක තමයි මේ ජීවිතේ රූපයෙන් උපාදාන තියෙන උපාදා පංච පංචස්කන්ධේ තියෙන රූපස්කන්ධේ පංචස්කන්ධේ උපාදානස්කන්ධයක් නොවි රූපේට සලකනද රූපේ පිළිබඳව පහෙන් එකක් විදිහට විස්තර කරන්න පුළුවන් හැම තැනකදීම සරුවච්චන් වහන්සේ රූපය අල්ලගෙන තමයි මේ කතන්දරේ පටන් ගන්නේ. ඒක නිසා පටන් ගන්නකොට නල්හයි ප්‍රතිශීර්ෂ එකක් දෙනවා. දීලා කියන මේක ඩිස්ප්‍රූව් කරන්නයි කියලා. හුස්ම දීලා ගෙන හුස්ම ගෙවෙනකම් බලපන් කියලා. ඉතින් ඒ උනට කට්ටියම ගෙවෙනකොට හයියෙන් හුස්ම ගන්නවා ඒකල ගිලගෙන හරියන්නේ මට ආනපාන හරින බලහිනකොට නැති වෙනවා. ඉතින් ඒ නිසා මාට වෙන එකක් දෙන්න බැරිද කියලා. ආයෙන පිම්බි වැකිලිම කියලා ඒ පොඩ්ඩක් සෙල්ලම් කරලා ඉන්නකෝ. ඒක දිහා බලන්න ඒකත් නෑ. ආයෙන ආයෙත් හුස්ම ගන්න කියලා කියනවා. ඉතින් ඔය දෙන්න අතර තත්තු මාරු කරනවා මිසක්කා මේ සාපේක්ෂව ගෙවි යෑමක් වෙනවා. හුස්ම පවතින්න පුළුවන් ආශ කරන චන්දරාග ඇති කරන ගොරෝසු ආශාස ප්‍රසආසක. ඒ වෙනුවට පවතින්න පුළුවන් වේදනා සංඥා සංස්කාර නැති හුස්මක් පවතින්න පුළුවන් ඒක විඳින්න බෑ දැනෙන්නේ සංඥා කරන්න බෑ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ සංස්කරණය කරන්න හිතෙන්නේ හයියුන් උස්ම ගන්න දැනෙන්නේ නෑ ගන්න ඕනකමක් නෑ අන්න ඒ විදිහට ගියාම එයා මේ රූපය කියන එක චන්දරාගෙන් තොරව පවතින දෙයක් අපේ මෙටබලි අපේ යාන්ත්‍රණේ තියෙනවා මම ඉන්නකම් ඒකට අපි කරන්න දෙන්නේ අපි මේක හදන්න හදනවා අපි මේක සකස් කරන්න හදනවා අපි මේක ආලවට්ටම් කරන්න හදනවා අපි මේක දියුණු කරන්න හදනවා දියුණු කරන තාකල් මේක උපාදාන ස්කන්ධ බාටපත් වෙනවා. ගහක් දිහා බලනද ඒ ගහේ සෛලයක පුටිකාවක් දිගේ ඇති වෙන හුස්ම දෙපැත්තේ පීඩනය අනුව සිද්ධ වෙනවා. ගහ කවදාවත් කියන්නේ මම මේක කෙරුවා මේක කෙරුවයි කියලා ගහත් අපි වාගේම ජීවත් ගහත් අපි වාගේම ಜಾති භෝ කරනවා. ගහත් අපි වාගේම පරිසරයට හැඩ ගැහෙනවා. මම හුස්ම ගන්නවා කියන එක ගහක් කියන්නේ නැහැ. මනුස්සයා ඒ ගන්න හුස්මටත් අයිතිවාසිකම් කියනවා. ඒ කියන්නේ දැනෙන හුස්ම විතරයි. මේ යට තියෙන නොදැනෙන හුස්මක් කියන එක බුදුරජාණන්සේ දැනගෙන හිටියා. ඒ හරිය විතරයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නිසා ගෙවෙනකම් දැනෙන හුස්ම ගෙවෙනකම් මේ කරන්නේ ගෙවා දැමීමක්. මේ කරන්නේ ක්ෂය කිරීමක්. මේ කරන්නේ වැය කිරීමක්. මේ කරන්නේ Nirodhayak කියලා තේරුම් ගන්න දානදී සීලදී සමත භාවනාදී උගන්වන්නේ නැහැ. උගන්වන්නේ විපස්සනාදී විතරයි. විපස්සනා උගන්වන්නේ ඉස්සෙල්ලා හුස්ම අල්ලගෙන තියෙන්න ඕන. හුස්ම කියන්නේ ඉස්සෙල්ලා අල්ලලා දීලා ඊට පස්සේ තමයි කියන්නේ මේකත් ගෙවා දැමීමක් වෙනවා උඹ කරන එකක් නෙවෙයි. ඒ ගෙවා දැමීම පිණිස උඹ මොකද්ද කරන්න ඕනේ? අපි පොඩි ළමයින්ගේ අතට දෙනවා මැජික් ජායක. මැජික් ජායක කියලා කියන්නේ වතුරට ග්ලිටර් ටිකක් දාලා පාට ටිකක් දාලා ඒක හොල්ලනකොට වතුර වතුර කන්දේ හැම තැනම අර ග්ලිටර් එක නටනවා. ටිකක් කළා මේ අතේ තියාගෙනට ඒක හේම තැම්පත් වෙනවා. මැජික් ජාය කියලා ගහුවොත් YouTube එකේ කරන් බලන්න පුළුවන්. මයින් ජාය කියලාත් කියනවා. අපි ඉස්කෝලේ යන කාලේ මම කුස්කර්මය කරනකොට මේ පස්වල ව්‍යුහය බලන්න උස අශෝක වීදුරුවට පස් කැටයක් දාලා හොල්ලලා හොල්ලලා නැස කරපුවාම වැලිකට තැම්පත් වෙන සමාඩ තැම්පත් වෙන ඉතින් එන්නේ එන්නේ රොන් තැම්පත් වෙන එතකොට පසේ ඝනත්වයේ අණුව අංශු තැම්පත් වීමක් ඒක වගේම එකක් තමයි මයින්ජා කියන්නේ. ඉතින් පොඩි උන්ට මයින්ජා එක දීලා හොල්ලලා බලන්න කියන ඔන්න ඔය වගේ තමයි ඔයා දඟලන රෝ වගේ හිත. මේ අතේ තියානේ දැන් මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. ආ. ඔන්න ඔය වගේ තමයි උදේ නැගිටිනකොට වගේ හිත. දවල් වෙනකොට ඕක අවුල් කරගන්න. අවුල් වුණොත් හරහා පේන්නේ නැහැ. පතුල පේන්නේ නැහැ. මේකට මොකද්ද කරන්නේ මෙහෙම? තැම්පත් වෙන්න. දැන් මේක තැම්පත් වෙන්න ප්‍රභාගේ අතේ තියලා පොඩි එකා අතේ තියලා දැන් මේක තැම්පත් කරන්න මොනවද කෙරුවේ කියලා. අවසන් ඔය මොනවද කරන්න එපායි. එක්කෙනෙක්ව මම විවේකීව බලන්න හිටියා. මම නිස්සද්දව බලන්න හිටියා. හොල්ලන්න නැතුව හිටියා. ඉතින් මොකද නිස්සද්දනව දඟල දඟල බලා හිටියත් tempat වෙනකේ බාධාවක් වෙයිද කියලා. මේ හිත එකලස් කරන්නේ නැතුව බලා හිටියත් tempat වෙනවා. මේ tempat දිර ඔයා මොකද්ද කරේ? අතේ තියන්නේ ඩෙස්කයක් උඩ තියන්නේ ඒත් tempat වෙනවා. මොකද්ද උනේ? ඉතින් හිතා ගන්න බෑ කයික් කළා මේ ගාක් කළා බහිනවා නිකන් හිටපු එක තමයි කෙටුවේ. ඒක තමයි භාවනාව කියන්නේ. නිකන් හිටපන්. නිකන් හිටියොත් වෙන්නේ එකයි. හරි උදේ ඉඳලා හැන්ද වෙනකන් නටනවා උඩ පිනුම් බඩ පිනුම් සර්කස් ගහලා අනෝ බලන්නකෝ හිත ඇවිස්සෙනවනේ. කැළඹෙනවනේ. පොඩ්ඩ නිකන් හිටපන් කිව්වොත් හිතන්නේ තරහ ගිල්ලයි කියේ. හරි ඔය තීර සමාධි ප්‍රඥා දාන සීල භාවනා තුනේදිම නැටවිල්ලක් නටවන්නේ. විපස්සනාට අවකාශ පොඩ්ඩක් එහෙම තැම්පත් වෙන්න ආයෙනවා. තැම්පත් වෙනවා කියලා කියන්නේ මේ රූපේ තියෙනවා විඳින්න බැරි විඳිනේට අහුවෙන්නේ නැති ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති මේ ලෝකේ ඉන්න විද්‍යාඥගේ සුකුරුත්තන් වලට අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා රූපේ. ඒවට කියනවා සබ් ඇටොමික් නැත්නම් මයික්‍රොස්කෝපික් කියලා. අපි මයික්‍රොස්කෝප් එකකට දාලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවත් පේන්නේ නැති කොටසක් තියෙනවා. ඒක සාමාන්‍ය හැට පේන්නේ. හැබැයි එතන තමයි වැඩ කැලේ යන්නේ. ඒක තමයි ඔය නැනෝ ටෙක්නොලොජි කියන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ තේනවා ඒ කියන්නේ තන්නේ ක්‍රම න්‍යාය ක්‍රමයකට, චිත්ත නියාමයකට මේ අපි මේ ලෝකේ හදනවා, ගොඩනැගිලි හදනවා කිව්වට ඔය නැනෝ ටෙක්නොලොජි එකේ රූපයක තියෙන ස්ට්‍රක්චර් එකට අපිට මොකක්වත් කරන්න බෑ. අපි කරන්නේ වැඩේ කන්ෆිගරේට් කරන එක විතරයි. ඒකලා අපි නම දැම්මට රූපයගේ තියෙනවා අපිට ඡන්ද රාග ඇති කරන්න බැරි යට තට්ටුවක්. ඒක තමයි බුදුජානන්සේ සාරමජතාඥානෙ දැක්කේ. දැකලා අරක නිර්මාණය කරා මේක නිර්මාණය කරා අරයාගේ මෙයාගේ නම් දාගෙන පේටන්ට් රෙකෝඩ් කරාට ඔය 84000 ධර්මස්කන්ධය දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ පොතකවත් තියෙනද හිමිකම්ම විරියත කියලා. ඕනේ කුණුවර ඕකතක තියෙනනේ රයිට් රිසර්ව් කියලා. ලෝකෙ තියෙන හොඳම දැනුම තියෙන පොත් ටික තියෙන ත්‍රිපිටකේ හිමිකම් ඇවිදිලා නැහැ. මේක මානවයේ දැනුමක්. මිනිහෙකුට ගෑණියෙකුට තියෙන දෙයක් නෙවෙයි. ඒකේ මොකද්ද තියෙන්නේ? හොඳට හිත තැම්පත් කරපුවා රූප පේන හැටි. AVC චිත්‍රයක පේන්නේ චීන කන්නාඩියට පේන්නේ අන්වීක්ෂයට පේන්නේ දුරේක්ෂයට පේන්නේ මුත් හිතෙන්පත් කරලා පේනවා ඒකේ තියෙන ගති තමයි ඒ රූප විඳින්න බෑ. නම් දාන්න සංස්කරණය සංඥා කරන්න බෑ සකස් කරන්න බෑ ඒව වැඩ කරන්නේ ඒ සබ් ඇටොමික් නීති වලට ඒකේ ගොරෝසුම කොටස් තමයි අයිසෙක් නිව්ටන් අල්ලගත්තේ ওই ගුරුත්වාකර්ෂණය කියන එක. නමුත් ක්වොන්ටම් වලට යනකොට තදබල න්‍යෂ්ටික බන්ධන සහ සියුම් න්‍යෂ්ටික බන්ධන කියන දෙකට ගුරුත්වාකර්ෂණය බලපාන්නේ නැහැ. ඒක වෙන කතාවක්. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ අයිසෙක් නිව්ටන් අයියා අපි ගියාට පස්සේ තමයි ඔය අයින්ස්ටයින් ඇවිල්ලි වෙලා කඩු දාගෙන තොප්පි දාගෙන රජ වෙලා හිටියේ. දැන් ඒකත් පච වේගෙන යනවා. ඒක එක්කෙනෙකුටත් බුදුහාමරෝ පච කරන්න බෑ. බුදුජානසී E mc2 කියන එක බුදුන්ස් කිව්වේ අද්‍රව්‍යින් ද්‍රව්‍යම වෙන්න පුළුවන් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන්න පුළුවන්. එතකොට මේ ද්‍රව්‍යයක් පාඩපත් වුණාට පස්සේ විතරයි උඹට හැප්පෙන්නේ දැනෙන්නේ රස ගඳ පහත වෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා ඒක එනර්ජි විතරයි. ඒක නන් ලෝකල්. ඒක ඇවිල්ලි වෙලා මේ වෘත්තකෂ්ට වෙන්නේ. මේක සෝඩින්ජන් කියන එක නා හොයාගෙන අවුරුදු 100 ගානක් නොකිය ඉඳලා තියෙනවා. ලෝකයේ තියෙන ෂෝඩින්ජර් එනර්ජි වේව් එකක් මැටර් එක බවට ද්‍රව්‍යයක් බවට කැලැප්ස් වෙන්නේ උඹේ විඥානයේ හැප්පුණොත් විතරයි නැත්තම් ඒව තියෙන්නේ එනර්ජි එකක් විදියට හැප්පුණාට පස්සේ ඒක දෙයක් බවට පත් ඒක උඹට විතරයි හැබැයි වෙන කෙනෙකුට ඒක වෙන්නේ වෙන තැනක වෙන්නේ උඹේ උඹම වාගත් එකත් එක තමයි උඹ නටන්නේ ඒක නිසා ඕක ආයසරයක් පුළුවන් ද තිබුණු එනර්ජි තත්යකට දාන්න මැටර් එක එනර්ජි කරන්න. එනර්ජි එක ආයේ මැටර් එකට කරන්න. ඉතින් ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් කියන්නේ. ඉතින් මං කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් ආය නැත්තම් බුදුහාමුදුරුගේ බණ කියන්න බෑ කියලා. නමුත් අද ඒක ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා රූපේ තියෙනවා ඉන්ද්‍රිය බද්ධ නැති කොටස. ඒ කොටසට අපිට ඕන උනත් ප්‍රේම කරන්න බෑ. ඒක වේදනාවට අහු වෙන්නේ නැහැ සංඥාවට අහු වෙන්නේ නැහැ සංස්කාරට අහු වෙන්නේ අහු වෙන ටික විතරක් ටිප් ඔෆ් අයිස්බර්ග් කියනවා වතුරෙන් උඩ වෙච්ච කොටස විතරයි අපි මේ භෞතික විද්‍යාඥයා අල්ලගන්න හදන්නේ දැන් ඔප්පු කරනවා ලෝකයේ තියෙන රූප ධර්ම වලින් 104ටත් අඩු ප්‍රදේශයක් විතරයි ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ 126ක්ම ඩාර්ක් මැටර් 170ක් ඩාර්ක් එනර්ජි ඒක කවදාකවත් ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ ඒව අපිට අයිතිවාසිකම් කියන්නත් බෑ. අර චන්දරාග ඇති කරන්නත් බෑ. ඒව නිවන් දැකලා තියෙන්නේ අපිට ඒකට භාවනා කරන්න ඕන එක මුකුත් නෑ. භාවනා කරන්න ඕනේ අපේ හැප්පෙන කොටසට විතරයි. ඒක නිසා රූපේ තියෙනවා චන්ද රාග ඇති කරන්න පුළුවන් කොටසක් තා නැති කරන්න පුළුවන් කොටසක් රූපේ උපාදානයක් වෙන්න පුළුවන් චන්ද රාග නැති එකටත් චන්ද රාග ඇති විතරයි රූපේ රූපයක් වෙන්න පුළුවන් චන්ද රාග නැතුවත් උපාදානයක් වෙන්නේ මේ තේන දකින්නර 104ට විතරයි ඒකට කියනවා උපාදානස්කන්ධ කියලා. ඒ නිසා මේ රූපය කියන තරාසේ මනුස්සය හැට දැනෙන්නේ ඉතාම සුළු කොටසයි. සද්දවල වවුලට ඇහෙන සද්ද අපිට ඇහෙන්නේ අපිට පේන වර්ණාවලිය බල්ලට පේන්නේ වර්ණ අන්දයි. වගේ ලෝකේ දැන් අල්ලගෙන තියෙන බල්ලට තියෙන ඊව අපට ගන්න බෑ. ඒක එකන එක එක දේවල් වලට විශේෂණ වෙලා තියෙනවා. ඒව කවදාකවත් නෙමෙයි. වවුලට රේඩාර් වදිනවනේ. ඒකෙන් අපිට දුකක් ඉන්නේ නැහැ කවදාකවත්. ඒකට භාවනා කරන්නත් එපා. මොකද ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ අපි අල්ලා බදාගත්ත කොටස් ටික විතරයි. අල්ලා බදාගත්ත කොටස් කියලා කියන්නේ මට දැනෙන මට නම් කරන්න පුළුවන් මට සකස් කරන්න පුළුවන් සංස්කරණය කරන්න පුළුවන් කොටස විතරයි. ඉතින් කවුරු හරි භාවනා කරලා කරලා සීල ශික්ෂාව ඇති කරන සමාධි ශික්ෂාව ඇති කරන ප්‍රඥා ශික්ෂාවට ගිහිල්ලා මැටි පිටක් අතට ගත්ත මැටි අඹන ගොඹලෙක් මොනවත් නොකර ඉන්න ශිල්පය හදාගත්තොත් මැටි අඹන්නේ නැහැ. වැටි ඇඹලා කලයක් හැදුනොත් නේ කලේ කැඩුනා කියලා දුකක් එන්නේ. වැට්ට කැඩෙන්න දෙයක් නැහැ නේ. බුදුදහමේ කියනවා මේක දිහා බලලා වැට්ටක් අතර ගත්ත කුඹලෙක් වගේ වුණත් නොකර ඉන්න පුළුවන් නම්. ඒක තමයි සීල ශික්ෂාවේ සමාශිකා ඉහිලම කෙලවර. ඒ නිසා ආනපන ගෙවෙන වෙලාවේදී කලබල කරන්න එපා. හයියෙන් හුස්ම ගන්න එපා. මේක භාවනාවේ දියුණුවක්. මම දැන් යනවා රූපේ දන්නා තැන සිට නොදන්නා තැන. නම් කරන්න පුළුවන් තැන ඉඳලා නම් කරන්න බැරි තැනට. එතෙන්දී නම් කිරීම නැති වෙනවත් එක්ක මම නැති වෙනවා. සක්කාය නැති වෙනවා. උපාදානෙ නැති වෙනවා. අපි දවසට ලක්ෂ කෝටි වාරයක් ඔතන පන්නනවා. කවුරුවක්වත් මේ මල පහින තැන report කරන්න දන්නේ නැහැ. කරන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. බුදුන්වහන්සේක හරි ලස්සනට systematically බසන හැටි පෙන්වනවා, ආය නග්ගන හැටි පෙන්වනවා. එතෙන්දි නැති තැන ඉඳලා ඇති තැනට එනකොට ඇති තැන ඉඳලා නැත්තන එනකොට කියනවා රූපයේ මුලැමැදාග බලනවා කියලා. ආනාපානෙ හටගන්න ඉස්සල තැන ඉඳලා ආනාපානෙ හට ගැනීම බැලුවා නම් ඒක අපි කියනවා ආනාපානෙ හට ගැනීම. ඊට පස්සේ ආස්වාද ප්‍රසආසයෙන් වෙන් වෙන තැන අපි කියනවා මැද. ආශාසි ගිවිල තැනක් තියෙනවා ආයසරයක් නැතිලා මේ විදිහට ආනාපානිය අල්ලාගෙන ඒකේ බුලමෙදාග බලන්න ගියාම තේරෙන්න පටන් ගන්න ඕක බලන ගමන් ලෝකේ හිත තියන්න බෑ. ලෝකේ හිත තියෙන ගමන් මේක බලන්න බෑ. එක්ස්ක්ලූසිව්ලි දෙකක්. one thing at a time and that done well. ඒක තමයි අපි භාවනාවේදී කරන්න හදන්නේ සියලුම දේවල් දීලා දාලා ආනාපානය අරගෙන ආනාපානට ප්‍රේම කරන්නෙත් නෑ පතුරු ගහලා බලන්න. විචිත්‍ර කරලා බලනවා. මුල මැදාග බලනවා. බලනකොට පේනවා නොතේරෙන සංඥා කරන්න බැරි සංස්කරණය කරන්න බැරි කොටසක් තියෙනවා. එතන තමයි නිවන තියෙන්නේ. දැනෙන සංඥා කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් සංස්කරණය කරන්න පුළුවන් හැමදේම කක්ක. හැමදේම කෙලෙස් වෙනවා. ඉතින් ඒකට හැකියාව තියාගෙන මට සකස් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙන යමක් නොකර සිටින ශක්තිය ඒකනේ ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඒක දරුවචනාංශේ නම් කරන්නේ කුඹලගේ කතාවට. මැටි ගොඩක් අතර ගත්ත මැටි වලන් හදන මිනිස්සෙක් මේ මැටි ටික අතේ තියාන මම මේක සකස් කරන්නේ නැතුව ඉන්නවා. එතකොට මේ මැටි වලට වැලියු ඇඩඩ් නැහැ. මේ මැටි මැටිමයි. අතට මේක මගේ මැට්ට උඹේ මැට්ට කියන දෙයක්වත් නැහැ මැට්ට විතරමයි. ඊට පස්සේ හදවපකන්න කැඩෙනවනේ කැඩෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ දෙයක් කියලා කියලා එම රිට්‍රීට් එකක් යන කිව්වොත් එයිද ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ. දැන් උගන්නලා දන්නේ මෙන්න මේම දෙයක් කියලා කිව්වොත් එයිද ආපෝ එහෙම තියෙන දෙයක් නැති කරනවා මේක නාස්තික වාදයක් නෙමේකේ තියෙන්නේ මේක උච්ඡේද වාදයක් නෙමේකේ තියෙන්නේ නව නිර්මාණ වලට විනාශයක් නෙමේකේ තියෙන්නේ ප්‍රගතියද මොකද්ද විනාශයක් නෙතියෙන්නේ කියලා ඔළුව පොළවේ ගහගනි ඒ ටික කියලා බුදු ආමරණට හැම ආගමික නායකයෙක්ම බයින්නේ උන්වහන්සේ උගන්වපු දේ නාස්තිකයි ආනන්ද උපාධියේ උච්ඡේදවාදයට වැටලා තියෙන්නේ. කිසිම ප්‍රගමණයක් ගැන කතා කරන්නේ කිසිම දියුණුවක් ගැන කතා කරන්නේ නැති කෙනෙක් කියලා ඔය වීරංජ බ්‍රාහ්මණය වචන 8කින් බයිනවා බුදුහාමුදුරන්. මොකද බාගෙට hina වෙලා කියනවා බමුණ හදන හරියක් ඔක්කොම දුක් නම් මම කතා කරන්නේ හදන්නේ නැති එක තමයි කියලා. ඒක කිව්වොත් ඇමරිකාව හරි එංගලන්ත හරි පිළිගනීද? මේ තාක්ෂණික යුගයේ මොනවද ඒවට කියන්නේ මෑස් ප්‍රොඩක්ෂන් කරන යුගයේ නිෂ්පාදනය කරන්නේ දුක් කියලා ගත්තොත් ඕගොල්ලෝ දැන් එංගලන්තයෙන් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මයින්ඩ්ෆුල් නේෂන් කියලා. ඒ දන්නේ නැතුව ඒ කියලා තියෙන්නේ. ඔය ඔය හරි දන්නවනම් ඒගොල්ලෝ බ්ලේබඩ යන්න ගන්නවා. මොකද ඒගොල්ලෝ තමයි මේ මෑස් ප්‍රොඩක්ෂන් වලට ගිහිල්ලා මිනිස්සුයොත් මේ රෝබෝ කරන්න හදලා තියෙන්නේ. ඉතින් මේ ටික අපි එංගලන්තේ පැත්තක තියන ලංකාවේ බෞද්ධයෝ කිව්වොත් ලංකා බෞද්ධයෝ ඕක ප්‍රොමෝට් කරයිද? අපිට මේ එංගලන්තේ වී ගන්න බැරුව මේ ඉන්නේ. පුළුවන් නම් අපිට එංගලන්තේ අපිට ගෙනියන්න පුළුවන් නම් මේ තරම් මෑස් ප්‍රොඩක්ෂන් වලට ගිහිලා දිනු කරන්න අපි හිතනවා මේක දිනුවක් කියලා. තව සර්වඥන්සි භාගයට hina වෙලා ඉන්න හැටි බලන්න ඕක. රජකමක් තියේදී ඒක පැත්තකට දාලා ගිහිල්ලා හිඟන්නෙක් වගේ ජීවත් වුණා කාගරි ගෙදරක තැම්බෙන දෙයක් කාලා හිඟලා ජීවත් වෙලා ගියා මේක උත්තම භෝගේ බුද්ධ භෝගේ කියලා. අපි අතර තියෙන වැලියුස් වල වටිනාකම් වල තියෙන ගැටුම කොච්චරද කිව්වොත් භාවනා කරනකොට පිස්සෙදෙනවා කියන එක එච්චරම බය වෙන්න දෙයක් නෙවෙයි. ඒ තරම්ම මේකට රෙවොලූෂනරි උත්තරයක් දෙන්නේ. හැබැයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අල්ලගත්තොත් මේ රූපේ තියෙනවා වේදනා සංඥා සංස්කාර කරන්න බැරි කොටසක් අපි නටන්නේ වේදනා සංඥා සංස්කාර කරන්න පුළුවන් හරිය විතරයි අයිසෙක් නිව්ටන් අයියට හම්බුනේ. ওই අතරමැද තමයි නිව්ටන් මේ නිව්ටන්ට අහුනේ දැන් අයින්ස්ටයින්ට අහුනේ ওই දෙක මැද. ඊට පස්සේ කරන්නේ නැද්ද මේ තුප්පහයි දැක්කේ නැත්තම් හොඳයි කිව්වා. ක්වොන්ටම් ෆිසික්ස් ගැන නම් අයින්ස්ටයින් දෙච්චරයි කියන්නේ මේ කුණු අරපේ නොදක්කනම් කොච්චර ලේසිද මොකද කීයක් හරි හම්බ කරගෙන ඉන්න තිබ්බනේ දැන් තේරෙනවා හම්බ කරන හරියක් දුක් හම්බ කරන්නේ කියලා ඉතින් ඊට පස්සේ ඉස්සරහට එන විද්‍යාවට මොකද්ද වෙන්නේ කියලා ටාව ෆිසික්ස් පොත කියවලා බලන්න ඒකේ පෙන්න විද්‍යාව හමාරයි විද්‍යාව තියෙන එකතු කරන පැත්ත නිර්මාණය කරන පැත්ත එකතු කරන හරියක් නිර්මාණය කරන හරියක් ඔක්කොම දුක් නම් සිද්ධ වෙන දේ සිද්ධ වෙන්න ඇරලා ඉර පායනෝ ඉර බහිනෝ ඕකෙන් ජීවත් වෙන්න පුරුදු වුණොත් මේ ඉර කලින් නග්ගවණ්ඩයි තමා වෙලා බස්සවණ්ඩයි හදන එක. ඔය අපිට කුසිකර්මේ උගන්වනවා මේ white ligon කියලා කිකිලියක් ඉන්නවා. අවුරුදු විතර 220ක් දාන. වැඩිම විතර දාන ගන්නේ. ඒකිට පැයකට කලින් ලයිට් එක දැම්මොත් එපස් 20ක් කරදරයක් එක පිටරයක් වැඩිපුර දානවා. ඒක කුකුල් කුඩුවට පැයක් වැඩිපුර ලයිට් දානවා. හොකට දෙයි. මොකද හිස්සගේ එකට සැරයක් තවත් පිටරයක් දානවා. ඊට පස්සේ රෑ වුණාට පස්සේ තව පැයක් ලයිට් දාලා දෙනවා. එතකොට තවත් දවස් 20කට සැරයක් පිටරයක් දානවා. ඉතින් මේගොල්ලෝ බලන කිකිලි මිරිකලා ලයිට් දාලා පිටර ගන්න වැඩි කරනවා. මෙහෙත් බලන්න නගරෙකට ගියාම උදේ ඉඳලා හැන්ද වෙනකන් ලයිට් දාලා මිනිස්සු කරකවන එකනේ කරන්නේ. අපි පීනියල් ග්ලෑන්ඩ් එකට අන්න අන්තිම අප්සෙට්ලු ආලෝකයේ තියෙදි නින්දන එක. එන්නේ ආලෝකේ නැත්තන හොයන්න බෑ. මොකද විදුලිය හොයාගෙන, තාප විදුලිය හොයාගෙන හැම තැනම ලයිට් දාලා කොළඹ නගරේ රැට සිරි පුරමිනි ප්‍රීති සාගරයේ කියලා අපි දිනු වෙන්න හදනවා. දිනු වෙන්න හදන්නේ ඔන්න ඕක තමයි. ඕකේ පුළුවන් උපාදාන නොකර ඉන්න කැලක් තියෙනවා. උපාදාන කරන්නේ ඇහැට කන්ට නාසයට වදින හැටි විතරයි. උපාදාන නොකරන රූප જાතියක් තියෙනවා. ඒක දකින්න වෙනම චීන කන්නාඩියක් ඕනේ නෑ. සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම එකලසෙච්චාම ඒක ඉස්සෙල්ලා අනුමානයට අහු වෙනවා. පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. හරියට විද්‍යාවට මේ dark matter and dark energy අහුනේ රූපේ හොයන්න ගිහිල්ලානේ. ඒක නෑ කියන්න බෑනේ. ආන්නේ වගේ යන පැත්තක් තියෙනවා. ඒක නිසා අපි භාවනා කරලා මේ රූපේ කියලා කියන්නේ මේ දිලිසෙන පෙත්ත විතරයි පොත්ත විතරයි ඌකේ ගොඩාක් දේවල් තියෙනවා කියලා හයන්න පටන් අරගත්තොත් ඒකට යන්න ඒ රූපේ අපි ඔය හොයන සියුම් පැත්තට යන්න ලෝකේ අමතක කරන්න ඕනේ කියලා විශාල සදාචාරාත්මක බලපෑමක් එනවා හිතට. රූපෙහි ඇත්ත දකින්න නම් එක කොටසක ඇත්ත දකින්න ඉතුරු සෙසු ලෝකේ වහන්න දකින්න. හරියට අන්වික්ෂයට හිත ඇහැ තිබ්බනම් ලෝකයෙන් අයින් වෙන්න එපා. අන්වික්ෂ චිනේ බලන්න. අනික්ය වහන්න එපායි. අන්න ඒ දානි. මේ දේ දකින්න මේ දේ අයින් කරන්න ඕන කියන දේ තමයි අනිකුත් ඔක්කොටම වැඩි යෝගාවචරය ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒකට අපි අපේ ඉදිරියදා ජීවිතෙන් කොච්චර අපි උදව් කරනවද මේ බණ භාවනාව සඳහා අපි කොච්චරක් අපේ තියෙන අනික් වැඩ කටයුතු අයින් කරලා මේ බණ භාවනාවට ගැළපෙන ජීවන රටාවක් බණ භාවනාවට ගැළපෙන කර්මාන්තයක් බණ භාවනාවට ගැළපෙන වචන හදාගත්තට පස්සේ කාට තේරෙනවා ඒක නැහැදිලා තියෙන්නේ නොහැදෙන්නේ වෙන දෙවන්නේක් නිසා නෙවෙයි මම නොදන්න නිසා මම දැනගත්තා නම් එන්නේ එන්නේ එන්නේ ඒ රූප ස්කන්ධය දකින්න උපාදාන නොවි. ඉතින් මේක පේන්නේ සයන්ටිෆික් ඉඳලා මිස්ටික් වලට යනවා වගේ. ඒ නිසා සයන්ස් එක මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. නමුත් දැන් සයන්ස් එකට ප්‍රතික්ෂේප කරන්න නැතුව බෑ. ඉස්සර දැන් ප්‍රතික්ෂේප දැන් බාහිර අරන් තියෙන එකල කියනවා මයින්ඩ් සයන්ස් කියලා එකක් හදාගෙන තියෙනවා. ඉස්සර ඒව සයන්ස් වලට ඇල්ලුවේ වත් නැහැ. ඒ වෙන්නේ මොකද්ද මේ රූපේ තියෙනවා සංඥා වේදනා සංස්කාර නොකරන ත්‍රි පිටිපස්සේ කැලල. නැත්නම් මේ ලෝකෙට මතුවෙන්නේ ඉස්සෙල්ලා අයිස්බර්ග් යට කැලල වගේ එකක්. අන්න ඒ කොටස දන්නවනම් තේරුම් ගන්නවා ඒ කොටස 96ක් විතර මේ හැප්පෙන දැනෙන කොටස බොහොම පොඩ්ඩයි. ඒක තමයි මේ ලෝකේ ඉන්නකම් අපි රණ්ඩු කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, මාන කරන්නේ, තෝතෝ අරබල කියන ආයුධ ගන්නේ ඔය දන්න පොඩ්ඩකට. ඒක උපදාන වෙනවා. උපාදාන නොවන රූපේ ගත්තාම තියෙන රූප කියලා જાතිය ඒක සයන්ටිෆික් නැතුණාට මිස්ටික් නෙවෙයි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයි ඒව බලව කියලා කියන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන යනකොට දවස් දෙක තුනක් යනකොට මේ පැත්තට යන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අතර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙනකොට වසංගන්න එපා. මට වයර් වයර් මාරු වෙලයි කියලා හිතන්න එපා. අපි ඔය හෙලි කරගනිමු. හෙලි කරනකොට සාමූහික වශයෙන් අපිට තේරෙයි. ඒවා කියන්න වචන නැති වුණාට කියන කලාවක් ලෝකේ නැති වුණාට අපිට මතු කරගන්න පුළුවන්. එහෙම ඒ විදිහට ඒක සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.